අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපිට තවත් බ්‍රහස්පතින්දාවක් ලැබිලා තියෙනවා නිස්සන්වනේ ඉහළ කෙරෙන මේ ධර්ම දේශනාව සඳහා සීලුම දෙනාය ධර්ම දේශනාව සඳහා tempත් වෙලා සාදුකාරයක් පවත්වනවා <clears throat> නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ ඉද බික්කවේ අසුතවතෝ පුතුජනෝ අරියාණං අදස්සාවි අරිය ධම්මේ අකෝවිතෝ අරිය ධම්මේ අවිනීතෝ සප්පුරිසාණං අදස්සාවි සප්පුරිස ධම්මේ අවිනී අකෝවිදෝ සප්පේ ධම්ම අකෝවිදෝ ඒකත්තං ඒකත්තන්ති සංජානාති තී අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ දවස් ටිකේ සර්වචන්නාංශයේ විසින් දේශනා කරන්න දීච්ච මේ සබ්බ ධම්ම මූලපරියාය සූත්‍රය ඉදිරින් තියාගෙන ඒ සූත්‍රයේ කරුණෝ දවසින් දවසට අපේ දවසේ මාතෘකාව කරගෙන දේශනා මාලාව පවත්වන අවස්ථාව. ඉතින් ඒකෙදී අපි මේ වෙනකොට සරුවචන් වහන්සේ විග්‍රහ කරන අසුතවත් පෘතුජණයා චුත ආර්ය ශ්‍රාවකයා රහතන් වහන්සේ සහ හරුවචන් වහන්සේ කියන මේ දෘෂ්ටි කෝණ හතර තුලින් අපි මේ පළවෙනි කුඹරක බින්නක මහානව වගේ යන්න හදන්නේ අසුතවත් පුතුජණයා එහෙම නැත්නම් මේ සාමාන්‍ය පුද්ගලයා කොහොමද මේ ලෝකේ දිහා දකින්නේ කියලා. ඉතින් මේ ලෝකේ දැකීමට බුදුජානන්සේ උපමාන 24ක් කිනලා දක්වනවා. ඒ 24 සුතවත් අරිය ශාවකයාටත් රහතන් වහන්සේටත් ਸਰුවචන් වහන්සේටත් පෙනෙන ආකාර දෘෂ්ටි කෝණ එහෙම නැත්නම් ඒ වගේ පැතිකඩ විස්තර කරනකොට කෙනෙකුට ලොකු ලෝක විග්‍රහයකුත් ලැබෙනවා. Taman ඉන්නේ කොතනද කියලා දැනගන්නත් පුළුවන් වෙනවා. ඕනේ නම් දී ඇති ප්‍රතිපදා බාර අරගෙන මේකේ මීට වඩා හොඳ දෙයකට යන්න Tamanට පුද්ගලික තීන්දුවක් ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ තුලින් ආගමක් බැලෙන්නත් ඉඩ තියෙනවා. ඉතින් ඒ අනුව බලනකොට අපි පසුගිය දවස් ටිකේ මේ පෘථග්ජන කෙනෙක් පාඨවි ධාතුව දිහා බලන හැටි ආපෝ ධාතුව තේජෝ ධාතුව වායෝ ධාතුව කියලා මේ ලෝකයේ තියෙන භෞතික සම්පත් දිහා බලන හැටි තරුවචාන්සිය මුලින්ම විශ්ව කරනවා. ඉතින් ඒක අපිට අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා පිළිගන්න. මේක තමයි අපි පිළිබඳ සරුවචාන්ස් දකින්න කතාව. ඒ අර මේ අද ඉදිරිපත් කරපු સંદર્ભය වගේම පටවින් පටවිතෝ සංජානාති මේ පෘථිවිය පෘථිවිය කියලා හංගිනවා. හැංගීමෙන් යුක්තව බාර ගන්න. ඉතින් එහෙම නැතුව මේ ලෝකේ ජීවත් වෙන්න බෑ. මොකද උපන් කියනකොට තනක් තියෙන්න ඕනේ. මේ ලෝකය මනෝ ලෝකයේ හෝ භෞතික ලෝකයේ මේ දිශාව සහ කාලය අනුව තමයි මැවීම කරන්නේ. ඉතින් පඨවි ධාතුව තමයි අපේ දිශා තීරණය කරන්නේ. ඊට පස්සේ ඒ අනුව මම අසවල් තැන ඉපදිච්ච කෙනෙක් අසවල් ජාතිකෙක් කියලා අපි අපි අඳුනගෙන ඒ භූමියත් එක්ක නම් ගොත් අපි කියන වාසගම කියලා කියන්නේ. වාසගම කියලා කියන්නේ උප්පත්ති ගමට තමයි. ඒක නැතුව අඳුනා ගැනීමක් කරන්න බෑ. එහෙනම් අපි වාසගමත් එක්ක තමයි නම කියන්නේ දෙමළ ක්‍රමයට තාත්තගේ නම තමයි වාසකමට තියෙන්නේ. සිංහලකමට උපංගම උපංග ස්ථානේ වාසකමට ගන්න. ඉතින් වාසකමත් එක තමයි අපේ නම් කම් ඔක්කොම හැදේ. ඉතින් ඒ වගේම ආපෝතේජෝ වායෝ ආදී ඒ සියලු ධාතුන් අපි එක එක විදියට හංගිනවා. ඒ හැංගීමමයි ජීවිතේ කියන්නේ. ඉතින් ජීවිතේ වැඩෙන්න වැඩෙන්න වැඩෙන්න මේ හැංගීම් එකින් එක එකින් පෙරලෙනවා. පෙරළුණාට ඒ පුද්ගලයා හිතන්නේ ඒවා පෙරලෙන්නේ නැහැ පොළවේ එහෙම පොළව එහෙමමයි මේ පොළොව පෙරලෙන්නේ නැහැ. ඉතර හිතුවේ පොළොව පෙරලනවා ඉරේක ළඟ එක තැනක තියෙනවා කියලා. පස්සේ දැන් කියනවා ඉතින් කවුරුත් දැකලා කියනවද මන් දන්නේ මේ පෘථු සූර්යා එක තැනක තියෙනවා පොළොව කැරකෙනවා. ඊට පස්සේ කියනවා සූර්යා එක තැනක තියලා පොළොව කැරකෙනවා පොළොවත් කැරි කැරි කැරකෙන්නේ කියලා. ඊට පස්සේ කියනවා සූර්යයත් තින්නේ කරකැවිල්ල කියලා. ඒක නිසා මේවා ස්ථාවර කියලා ගත්ත තීන්දුව එක එක මත මතාන්තරවලට වැටෙනවා. ඊට පස්සේ තේජෝ ධාතුවත් එමය වායෝ ධාතුවත් එමයයි ආපෝ ධාතුවත් ඒකයි. ඊට පස්සේ භූතත්වයේ කියලා එකක් උද්දජනන්ස පෙන්න මේ ඔක්කොම හැදිච්ච මේ ඇති දේ හරහ තමයි අපි මේ රණ්ඩු සරුවලේ මේ ඊර්ෂ්‍යා ක්‍රෝධමාන කරන නිසා භූත කියන පදය අසුර පුත්‍ජනයා මේ ඇහැට පෙනෙන්නේ නැත්නම් ඉන්ද්‍රිය ගෝචර ලෝකේ අරගන්න. එතකොට ඒකේ නොකිය කියවෙනවා අභූත දේවල් ලෝකේ තියෙනවා කිය. එතකොට භූත අභූත මේ දෙක ගත්තාම භූතත්වයේ ඇහැට පේන කනට ඇහෙන ආදී ඉන්ද්‍රිය ගෝචර තත්වයත් ඉන්ද්‍රයන්ට ගොදුරු වෙන්නේ නැති ප්‍රදේශයක් ගත්තාම ඉදරන්ට ගොදුරු වෙන ප්‍රදේශේ ශූන්‍යයි කියලා බුදුහාමර කියනවා. ඊටාමත්ම නොසලිය කිය හැකි තරම් සැලකිය හැකි මට්ටමේ අඩු ප්‍රදේශයක තියෙන තියෙන හරියක් තියෙන ශූන්‍යතාවය. නමුත් ඒ අභාග්‍ය සම්පන්නකමට මේ අසුතවත් පුත්ජණය. ශූන්‍යත්වයේ දකින්නකොට හුනියමක් කියලා හිතනවා. බය වෙනවා. ඉතින් ඒ නිසා එයා දන්න දේ තමයි මේ බුද්ධාදී උත්තරයන් වහන්සේලා ශූන්‍ය වශයෙන් සලකන දේෙන් තමයි මරණ කම්ම ජීවිතේ ව්‍යාපෘත කරන්නේ ප්‍රපංච කරන්නේ කතන්දර ගොතන්නේ සංස්කරණය කරන්නේ. නිසා ඒ භූත විස්තර කරලා ਸਰවඥාන්සේ ආකාශ ධාතුව පෙන්නනවා. ආකාශය කියලා කියන්නේ භූත ක්‍රියා නොකරන තැන. ඒකට නවීන විද්‍යාවෙන් කියන්නේ ද්‍රව්‍යයක් තමයි ඒක ආලෝකයට ප්‍රතික්‍රියා කරන්නේ. ද්‍රව්‍ය තියෙන තාක්කල් ආලෝකයට ප්‍රතික්‍රියා කරනවා. ඒකෝර තමයි අපි ඒක දන්නේ, දකින්නේ. විස්තර කරන්නේ. නමුත් සමහර ද්‍රව්‍ය තියෙනවා. ද්‍රව්‍ය කියන කාණ්ඩ වැටෙන්න පුළුවන්. ආලෝකයට ප්‍රතික්‍රියා කරන්නේ. ඒ නිසා ඒකට ඩාර්ක් මැටර් කියලා ඒගොල්ලෝ දාගෙන තියෙනවා. හොයන්න ගියාම ලෝකේ වැඩි හරියක්වත් තියෙන්නේ මේ නොදැනෙන නොපෙනෙන දෙයක්. ඒකට දෙයක් කියනද දෙයක් නොකියනද කිංචන කියනද අකිංචන කියනද කියන ප්‍රශ්නේ දාර්ශනික ප්‍රශ්නයක්. කෙසේ නමුත් මේ වෙනකොට අපි සිංහලෙන් කියන නවීන විද්‍යාව දෙන්න කියලා හැප්පිලා අලි අවුලකටපත් වෙලා තියෙන්නේ අපි මේ දන්නවා පේනවා දැනෙනවා කියන කොටස මෙච්චර පොඩ්ඩයි ඒකට මේ ලෝක යුද්ධ ඇති කරන ප්‍රේම ජවනිකා රංගපින් ඉතිහාසයක් මොහොමින් પરම්පරාව පනරුපත්‍යක් මොහොමින් මේක කණ්ඩ හැදුවට මේ ඇති සියල්ල බැලුවොත් ආකාශය වැඩි. එහෙම නැත්නම් මේ ඇති දේවල් රංගපාන වේදිකාව ඒ තරම්ම ලොකුයි හිතා ගන්න බෑ. නමුත් අපි දකින්නේ වේදිකාවයි තාම පටු කොටසක්. ඒකේ තමයි මේ නාටකම හදාන අපි යන්නේ. සංජානනය කරනවා ඊගාට මඤ්ඤණා කරනවා. ඊට පස්සේ ආකාශයේ දැක්කා නම් පු탁ඥය දැක්කේ නැහැ කියලා කියන්න බෑ. දැකලා තියෙනවා. ඉතින් ඒකට බය ගතියක් තියෙන්නේ. ඒ නිසා ඒක සංජානනය කරනකොට මඤ්ඤණා කරනවා. නොදකින් කියනවා අපිට ඇති දේ හොඳයි කියනවා. අන්න ඒ විදිහට මේ ඇති දේ සහ නැති දේ යම් ආකාරයකට කෙනෙකුට ඥානයෙන් විසඳ කර ගන්න පුළුවන් වුණොත් ඒ කිනාට තියෙනවා දඩි බන්ධනයක්. ඇති දේ සහ නැති දේ තුලින් ඇති දේට බන්ධලා නැති දේට බයක් කරන එක කරන කෘත්‍යය තමයි විඥානයේ කෘත්‍යය. ඒ නිසා ආකාසානං ඡායතනේ තීරුම් අරගෙන ඒකට සමවදින්න පුළුවන් වුණත් ඒකට ඒ කෙනාට යන්න දෙන්නේ නැති වෙන්න බීතිකාවක් කරන්න පාළු ගතියක් ඇතිකරන්න අසරණ ගතියක් ඇතිකරන්න ඒකාකාරී ගතියක් ඇතිකර නැවතර පෙරෙන දේවල් එක්ක තොරන් ගහන්නයි සටන් මේ කතන්දර ගොතන්නයි පොළඹවන එක තමයි විඥානය කියලා කියන්නේ. ඒ නිසා ආකාශයේ තීරුම් ගන්න කොච්චර අමාරුද ඊටත් වැඩින් තියෙන යටින් තියෙන මේ විඥානයේ ඇති නැති දෙකට බෙදලා ඇති දේ පැත්තට අද්දන ගතිය හරහ තමයි සංසාරයක් සහ પરම්පරාවක් නැත්නම් අපේ පුනරුත්පත්තිය සිද්ධ වෙන්නේ. සමේ විඥානය කරන දේ කිසි විදියකට බැලූ බැලමට වේදිකාවේ පේන්න. එයා ඉන්නේ වේදිකාව පිටිපස්සේ. නිසා යම් කිසි වෙලාවක මේ නටවන නැටවිල්ලක් තියෙන එකට කියනවා විඤ්ඤාති මාත්‍රතා සිද්ධි කියලා එක නිකායක් තියෙනවා බෞද්ධ නිකායක්. එහෙම නැත්නම් කියනවා යෝගාචාර කියලා. ඒකේ පෙන්නනවා මේ විඥාණය තමන්ට රුචි පැත්ත විතරක් ඇසුරු කරමින් එහෙම නැත්නම් තමන් මත් වෙන පැත්ත විතරක් ඇසුරු කරමින් ඇත්ත පැත්ත මදයට ඇසුරු කරමින් මදේ නැති ප්‍රමාදයේ ඇසුරු කරමින් අප්‍රමාදයේ වසාලන ගතියක් මේකේ තියෙනවා. ඒක දකින්න තමන් ගැනම විචනාත්මකව බලන්න ඕන. මගේ මේ කතන්දර මගේ මේ ප්‍රපංච මගේ මේ අනාගත සැලසුම් සියල්ලම සිද්ධ වෙන්නේ ඇති දේත් එක්ක. නමුත් ඇති දේ නැති දේ අතර යම් කඩතුරාවක් තියෙනවනම් ඒක මරණ මොහොතේ తాවකාලිකව අයින් වෙනවා. එතකොට තේරෙන පටන් ගන්නවා අපි මේ පොඩි දෙයක් අල්ලගෙන නේද මෙච්චර නටලා තියෙන්නේ. ඒක ඊගාව ලෝකෙට අපි සැලසුම් කරපු දේවල් හරියන්නේ නැහැ. ඒක සිද්ධ වෙන්නේ ලෝක න්‍යායක් අනුව. ඒ නිසා ජීවත් වෙද්දිම මේ විඥාණය කරන ඇති දෙයට බැඳෙන ගතිය සහ ඇති දෙයත් එක්ක තොරන් හදන ගතිය වැල්ලේ සෙල්ලම් කරන බබෙක් වගේ මේ කරන ගතිය දැක්කනම් යාට පේනවා මේකේ අකිංචන භාවයේ ගත යුත්තක් නැහැ අර ගන්න එකක් ටික විතරයි කුණු වෙන ටික විතරයි පෙරලෙන ටික විතරයි ආකාශය කියන එක අජට ආකාශය ඒකේ ගැට නැහැ කුණු වෙන්නේ නැහැ පෙරලෙන්නේ නැහැ හැබැයි ඒකත් එක්ක සෙල්ලම් කරන්න බෑ ඒකත් එක්ක සැලසුම් හදන්න බෑ අන්නේ දාට ආකිංචන නැත්තම් අකිංචන කියන தත්තට හිත වැටෙනවා තිබුණට දේවල් ඒක නිකන් ණයෙක් හරවල අතල්නද හැවක් වගේ ඒ නැත්තම් අපි පහ කරනද මූත්‍රා ටිකක් අසුචි ටිකක් කෙල ටිකක් වගේ ඉතින් ඕකත් එක නටන වෙනුවට මේ ඒ දේවල් අකිංචන ගත යුතු දෙයක් නෙවෙයි කියන තමයි ආකින්චඤ්ඤායතනෙ කියලා තත්වයක්. ඒක උගෝදෙනෙක් තමයි සමත භාවනා කරලා කරන විශේෂ වශී කිරීම කරන්න ඕනෑ කියලා. ඒතර වශී කිරීම නම් ඉතාම අමාරුයි මේකේ. නමුත් මේක ඕනම ප්‍රත්‍යජන හිතක තියෙන එකක්. නමුත් ඒකට ද්වේෂ කරන එක, නිබ්බිදාව පහල කරන එක, වෛර කරන එක, කම්මැලි වෙන එක, නිදිමත වෙන එක, අසරණ වෙන එක නිසා අපිට ඒක දැක ගන්න හම්බ වෙන්නේ නැහැ. ඉදිරියපත් වෙන හැම වෙලාවෙම අපි හොස්ස පැත්තකට හරවා ගන්නවා. මොකද මේක දකින්න ආස නැහැ. අපි දකින්න ආස මේ අපිට තරංග ගන්න පුළුවන්, සැලසුම් හදන්න පුළුවන් දේවල්. ඒ නිසා මේ ආකින්චඤ්ඤායතන කියන කෙච්චර ස්ථාවර මානසික තත්වයක් නෙවෙයි. ඒකේ අනුපද ධම්ම විපස්සනා අනුපද ධම්ම සූත්‍රය සඳහන් කරලා තියෙනවා. ඒකේ ඉඳගෙන විපස්සනා කරන්නවත් බෑ. ඒකේ තියෙන සියල්ලම නැති තත්වය. ඒ නිසා එයා ආපහු නේව සංඥා නාසඤ්ඤායතන පෙන්නවා සංඥා ඇත්තේත් නැති නැත්තේත් නැති තැන. මේක තමයි ਸਰවඥාන්සේ පහළ වෙනකොට ඉන්දියාවේ පූර්ව බුද්ධ ආගම தත්ත්වේ තිබිච්ච දේ. ඉතින් මේ ආකින්චඤ්ඤායතනට ආවත් මේ ශබ්දම මූලපරියාය සූත්‍රයේ 24න් එකක් මිස කාම සංඥා වගේ එකක් මිස මේ නේව සංඥා නා සංඥායතනේ තාමත් භවෙමයි. ඉතින් ඒ නිසා ਸਰවචනාසෙත් ඉතින්ටකම් ගෙනියනවා. මේ කාම ලෝකේ කාම සංඥාව රූප ලෝකේ රූප සංඥාවත් එක්ක බලලා අන්තිමට සංඥා ඇත්තේත් නැති නැත්තේත් නැති තත්ත්වෙට ගෙනියලා ඊට පස්සේ අපි ඔය අද මාත්‍රිකා කරපු නැත්නම් ගියසුමානේ ගත්ත මාත්‍රිකාව ඒකත්තං කියලා මේ ගොජේ මේ ඇති නැති සංඥා වශයෙන් රූප සංඥා සත් වේදනා සංඥා සංස්කාර විඥාන වශයෙන් මේ හිතේ ඔක්කොම ගොජේ කරකෙන්න පටන් අර ගන්නකොට කෙනෙක් මේ පේන ගොජය ඒකත්වයකට දාලා සලකනවා සලකලා කියනවා මේ ගොජය හරහා මේකට සන්තති කියලා බුදුහාමුදුරු සඳහන් කරන්නේ. මේ සන්තතියෙන් තමයි සියල්ලම වෙන්නේ. ඒ නිසා මේක ਸਰබලධාරී, ਸਰවව්‍යාපී, ඒකෝ මේකට මුලක් නැහැ. මේක තමයි ලෝකෙ විනිශ්චය කරන්න කියලා. ඉතින් ඒක ක්‍රිෂ්ණ විඥානය කියලා ඒ මහා භාරත පොතේ වෙන පරිච්ඡේදයක් වෙන්න වෙන් කරලා පෙන්නනවා. ක්‍රිෂ්ණ විශාල චිත්‍රයක් ඇඳලා තියෙන මට මතක විදියට හිට ගන්න විදියට බලනවා නම් වනාන්තරයක් පෙන්නවා. ඒ වනාන්තරේ තපසිකුත් ඉන්නවා. තපසත් එක්කත් පොඩි සංවිධානයක් තියෙනවා. බල්ලෙක් පූසෙක් හරකෙක් එහෙම ජීවත් වෙනවා. ඒ දඩයක්කාරයෙක් ඉන්නවා. ඒ දඩයක්කාරයා පිටින සතක් තියෙනවා. ඒ ලෝකැලෙත් තියෙනවා. තාපසයක් තියෙනවා. ඉතින් පෙන්නන්නේ නිකන් තාපසයා නිවන් දැකපු කෙනෙක් වගේ. ඒ හැම කෙනාගේම හෘද වස්තුවේ ක්‍රිෂ්ණ ඉන්නවා. හතුරගෙත් ඉන්නවා, මිතුරගෙත් ඉන්නවා, හතු මරණ එකගෙත් ඉන්නවා, මරණ සතාගෙත් ඉන්න නිසා හැම තැනම ඔක්කොම සිද්ධ වෙන්නේ ක්‍රිෂ්ණ විඥාණයෙන් තමයි කියලා. ඒ විඥාණය පුදුමාකාර විස්තරයකට ගෙනියනවා. ඒක ඒ ඇත්තෝ සඳහන් කරන්නේ අද්වෛතය කියලා. දෙකක් නැහැ. හරි වැරදි කියලා දෙකක් නැහැ. කරන්න සහ කෙරෙන්න කියලා දෙකක් නැහැ. හොඳ නරක කියලා දෙකක් නැහැ. හරියට අෂ්ටලෝක ධර්මයේ කම්පා නොවන સંદર્ભය අරගෙන මේ හැම තැනම ක්‍රිෂ්ණ විඥානය තියෙනවායි කියලා හොඳ නරක දෙකේම සමාකාර පැවැත්මක් විඥානයේ තියෙනවා. ඉතින් මේකට බුදුහාමුදුරන් පස්සේ ශංකරාචාර්ය ඉන්දියාවේ පහළ වෙලා මේ අද්වෛත වේදාන්තයේ තුලට බුද්ධ ධර්ම ඇදගත්තා. ඇදගත්තට පස්සේ අද ඉන්දියාවේ බුද්ධ ධර්මයක් නැහැ. අද ලංකාවෙත් ඒක තමයි වෙලා තියෙන්නේ. භාවනා කරන අය මේ පේන සම්තතිය දැකලා ඒකට එක එක නම් වඩන් දෙනවා. එක එක සංඥා දෙනවා. දෙනකොට ඒක ද්වෛත ද්වේතාවේ ඉක්මවලා තියෙන බව නම් හැබෑව. ද්වේතානුපස්සන සූත්‍රය සර්වචනසික පැහැදිලිවම දේශනා කරනවා. මේ මිනිස්සයා පෘථග්ජන පැත්තෙන් බලනකොට මේ දෙකක් හදාගන්න. හොඳ නරක, හරි වැරදි, ජය පරාජය, යස අයස, ඊට පස්සේ ආස්වාස ප්‍රසආස, පිම්බීම හැකිලිම ආදී වශයෙන් මේ දෙකක් හදාගත්ත ලෝකයක් තමයි මේ බාහිර ලෝකේ ඉන්ද්‍රිය ගෝචර වෙන්නේ. නමුත් ඒක භාවනා ඒවට අපි කියන ඇත්තටම දෙකක් හදාගන්න ලෝකෙට කියනවා පෞද්ගලික ලක්ෂණ කියලා. එහෙම නැත්නම් අත්‍යන්ත ලක්ෂණ කියලා. ඒක නැත්නම් අස්පනා අපිට පේන දේ. නමුත් මේක දිහා හුඟක් වෙලා බලනකොට පේනවා ආස්වාද ප්‍රසවාස දෙක ගත්තොත් ආස්වාසේ ලක්ෂණ ප්‍රසවාසේ නෑ තමයි. පටන් ගන්නකොට. ප්‍රසවාසේ ලක්ෂණ ආස්වාසේ නෑ තමයි පටන් ගන්නකොට. හුඟක් වෙලා මේක දිහා බලනකොට දෙකේම තියෙන කම්පන. දෙකේම තියෙන චංචල. දෙකේම තියෙන වේගයක්. දෙකේම තියෙන ශක්තියක් කියලා. ඒ දෙකටම පොදු ලක්ෂණට හිත යනවා. ඒතර අර දෙකක් වශයෙන් නැත්තම් මුලක් මැදක් අගක් වශයෙන් විවිධත්වයකට ගිය මේ ආස්වාද ප්‍රසවාස දෙක අන්තිමට පොදු සම්තතියක් බවට, ගොජයක් බවට, පැවැත්මක් බවට පත්වෙන එක භාවනාවෙන් වෙන එකක් නෙවෙයි. ඒක සාමාන්‍ය මානසික හැටි. මේකෙදී ප්‍රතිපදාව බුදු ජානන්සේ හදලා පෙන්නනවා දෙකක් වශයෙන් බලන්න උත්සාහ කරන්නයි කියලා. ආශ්වාසයේ දකින්නට ප්‍රශ්වාසයේ නෙවෙයි කියලා. ප්‍රසවාසයේ දකින්න ආස්වාසයේ නෙවෙයි කියලා දෙක හොඳටම සංඥා කරන්න කියනවා. ආස්වාසයේ ඇති ප්‍රසවාසයේ නැති ලක්ෂණ ඒකට අත්‍යන්ත ලක්ෂණ. පෞද්ගලික ලක්ෂණ. නයිසાર્ගික ලක්ෂණ. ඊට පස්සේ ප්‍රසවාසයට යන්නේ කියලා නෙවෙයිනේ. ප්‍රසවාසික ප්‍රසවාස ආස්වාස ගැන කලබල වෙන්න එපා. ප්‍රසවාසයේ බඳ ආස්වාසයේ නැති ලක්ෂණ. මේක හොඳටම දකිනකොට ඒක බොහොම ලස්සන බුරුමේ පන්දිසාංශේ ඔය යෝගාවචර උපදේශනය කියලා පරිවර්තනයකට තියෙන පොතේ හරිය ලස්සනට පෙන්නනවා. ඒ දෙක හොඳටම සම්පූර්ණ වෙනකොට යෝගාවචර නොකියම දෙකේ පොදු ලක්ෂණ මත වෙන්න පටන් ගන්නවා. ඒකේ ස්වභාවය. පොදු ලක්ෂණ වල තියෙන දෙකටම පොදු දෙයක්. ඒකට කියනවා සාමාන්‍ය ලක්ෂණ කියලා. මෙන්න මේ සාමාන්‍ය ලක්ෂණයට තමයි ඒකත්ව සංඥාව වැටෙන්න ඉඩ තියෙන්නේ. මේ ඒකත්ව සංඥාව තමයි ਸਰබලධාරී දෙවියන් වහන්සේ වශයෙන් බ්‍රහ්ම පදාර්ථයේ වශයෙන් අහුරම දහස් වශයෙන් එතන අල්ලාහ් විදියට නම් කරන්න පුළුවන්. මොකද ඒකෙන් තමයි සියල්ල හටගන්නේ. ඉතින් මේක ඒ විදියට බාගට තැම්පෙච්ච allele බාර ගන්නව වෙනුවට මේක දිහා බලන හිටියොත් පේන්න පටන් ගන්නවා මේ ඒකත්වයට ගියාට පස්සේ ඒක ඉන්ද්‍රිය ගෝචර නැහැ. ඇහැට කණ්ඩ පේන දෙයක් නෙවෙයි. නමුත් යෝගාවචරයට ජීවත් වෙන හැම වෙලාවෙම පැවැත්මක් පේනවා. භවයක් පේනවා. මේ භවයේ තියෙන තාක් જાතිය තියෙනවා. මේ භවයේ භවයේ වශයෙන් දැකලා ඒක නම් නොකර සංඥා නොකර මේක දිහා බොහෝ වෙලා බලන්නේ තමයි ශ්‍රද්ධාවක් අවශ්‍ය වෙන්නේ. මේක වෙලා බොහෝ වෙලා බලන්නේ තමයි අපිට සීලයක් අවශ්‍ය කරන්නේ. මේක වෙලා බොහෝ වෙලා අපන්නකව නොපත්ව තෝරන්න නැතුව බලන්න තමයි සතියක් අවශ්‍ය කරන්නේ. ඒක තමයි අමාරු දෙය. මේක මේ ඒ Javaට එනකොට ඒ ශක්තියට එනකොට ඒ සන්තතියට එනකොට ඒ ගොජේට එනකොට එක එකනා එහෙට දඟලනවා මෙහෙට දඟලනවා මේකට නමක් දා ගන්න විදියක් නැහැ මෙනෙහි කර ගන්න විදියක් නැහැ කියන දෙයට හිටින්නේ නැහැ චපලයි ෂටයි මායාවි ආහනේ සන්තතියට එකක් මේක ඒකකයක් එහෙම නැත්නම් මේක පණ ඇති දෙයක් මේක කිංචන යමක් මේක යමෙක් මේක ඇත්තෙක් කරගන්න ගන්න උත්සාහය තමයි ඒ මොකද ඒක ඒක වශයෙන් බලනකොට හරි පහළු ගතියක් දැනනවා හීනමාන ගතියක් දැනෙනවා ඒක නිකන් තමයි නිෂේධනය කරන ගතියක් දැනනවා ඒක නිකන් ආත්මය දුරුවන් කරන ගතියක් තියෙනවා මාන්නයක් ඇති කරන බැරි ගතියක් තියෙනවා තෘෂ්ණාවක් ඇති කරන බැරි ගතියක් තියෙනවා අන්නේ විදිහට භාවනා කරනකොට හෝ ප්‍රත්‍යජනයකට මතුවෙන මේ தത്വයට මූණ දෙන්න ඒක පුංචි පණිවිඩයක් නේ බුදු කෙනෙක් ලෝකේ පහළ වෙන්න ඕනේ කියන බුදුරජාණන්සේක පෘථජ්ජනේ වගේ එන්න දෙනව නෙවෙයි. අර ගන්න ගිහිල්ලා පෙන්නනවා. පෙන්නලා කියනවා මෙතෙන්දී අපන්නකව ඉන්න. කිසිම දෙයකට විනිශ්චය වෙන්න එපා. අවිරුද්ධව ඉන්න. එහෙම නැත්නම් තෝරන්න නැතුව ඉන්න. නම් කරන්න නැතුව ඉන්න. මෙන්න මේ නම් කරන්න තියෙන ආසාව, ඒකට පත් වෙන්න තියෙන ආසාව, ඒකට කොහොල්ලබබත් එක සෙල්ලම් කරන්න තියෙන ආසාව තමයි කෙලස් කියන්නේ. කුප්ප ගතිය කියලා කියන්නේ. කෙලසන ගතිය කියලා කියන්නේ. ඉතින් අපිට නිකලේශී ඉන්න නම් ඒක අසුතත් පුතඥයන්ට සමාන අවස්ථාවක් තියෙනවා. සුතෝ ආර්ය ශ්‍රාවකයන්ට සමාන අවස්ථාවක් තියෙනවා. රහතන් වහන්සේට සමාන අවස්ථාවක් තියෙනවා. සරුවචනන්ට සමාන අවස්ථාවක් තියෙනවා. නමුත් අසුතත් පුතඥයන් කොච්චර නොයිසලි වත්තද කියනවනම් කොච්චර ප්‍රමයිද කියලා කියනවනම් කොච්චර අවිද්‍යාවක ඉන්නවද කියන එක මතුවෙන්න ඉස්සලා නමක් දාන්න. මතුවෙන්න ඉස්සලා මගේ කියා ගන්න. ඒක මගේ කියා ගන්න ක්‍රම හතරක් බුදුජානන්සේ පෙන්නනවා මේ සම්බදම මූලපරියාය සූත්‍රයේ ඒකත්තං ඒකත්තතෝ සංයිත්වා ඒකත්තං මඤ්ඤති. ඒ ඒකත්වේ මඤ්ඤනා කරන්න පටන් ගන්නවා. ඒක මුල මොකද්ද? මැද මොකද්ද? අග මොකද්ද? මේක මගේද නැද්ද? මේක තැපද දුකද? ආදි වශයෙන් ඒක පිළිබඳ මඤ්ඤනා කරන්නේ ටිකැසිච්ච මනසකින්. වික්ෂිප්ත මනසකින්. බය වෙච්ච මනසකින්. නිර්භයව නෙවෙයි. සද්ධාවෙන් නෙවෙයි. ශීලක පිළිట్లా නෙවෙයි ප්‍රතිෂ්ඨාවක් ඇතුව නෙවෙයි සතියක් ඇතුව නෙවෙයි ඉතින් ඒකට මේ මඤ්ඤණා කරන්න ගත්තාම ඒක හරියට රිලව තමන්ගේම මූණ කණ්ණාඩියෙන් බලන්නේ ඒක විරිත් ඇව්වොත් ඇතුලින් එකක් විරිත් කරනවා ඒක hina වුණොත් ඇතුලින් එකක් hina වෙනවා ඒකට ලඟ වෙන්න හැදුවොත් ඇතුලේ එකක් ලඟ වෙනවා ඉතින් රිලවට යකා තද වෙනවා අම්මා මොහි වෙන්නේ රිලව දිහා බලන්න ඉතින් අපි හිතන මේ එහා පැත්තේ ඉන්න එක මට විරුද්ධ වාපේක නෑ මමමයි මගේ අගයන් ආඩම්බරයන් ටිකමයි ඔය පේන්නේ. මගේ රුචි අසුකන් ටිකමයි ඔය පේන්නේ. එතෙන් මගේ ආත්මයමයි ඔය පේන්නේ. මගේ කර්ම ශක්තියමයි ඔය පේන්නේ. මගේ උපනිෂේ සම්පත්තියමයි පේන්නේ. මගේ අබ්බැහියයි පේන්නේ. ඉතින් මේක දිහා බලාගෙන මුදාම නටබන් එදාට තේරුම් ගන්න පුළුවන් මෙයාගේ න්‍යාය පත්‍රය මොකද්ද? මේ මොකෙන්ද මේ ගොජේ හැදිලා තියෙන්නේ කියලා. අපිට වෙලා තියෙන නොයසිල්වන්තකම නිසා අපි ඉක්මනට විනිශ්චය කරනවා. විනිශ්චය කරපු ගම විනිශ්චයට වාක්‍යයන්ට එනවා. ඒ විනිශ්චය කරන්නේ නැතුව ඉන්න නම් මේක සංඥා සංයත්ව ප්‍රශ්න නෑ හඳු හඳුනා හැඟීමක් හැඳිනීමක් ගතට සංඥා කෙරුවට ප්‍රශ්න නෑ. මේ ගොජි ආවයි කියලා මේක මඤ්ඤණා කරන්න එපා. තණ්හා වශයෙන්, මාන වශයෙන්, දිට්ඨි වශයෙන් තොරන් ගහන්න එපා. ඊගාවට ඒකත්තං මඤ්ඤති. ඒකත් ආය මඤ්ඤති. ඒකත් තේන මඤ්ඤති. ඒකත්තං මේති මඤ්ඤති. ඒක පංචමී දාලා කරනවා සප්තමී විභක්තියලා දාලා කරනවා ඊට පස්සේ ඒකත්වේ මම කියා ගන්නවා. ඉතින් මේ ඒකත්වේ මම නැත්තම් මම ආපු දෙයන්නාංශ කරගන්න. මම ඒ දෙයන්නාංශගේ මෙවීමක්. ඒ නිසා මේ මවපු මේ සම්තතිය විශේෂයි මේ කරන විග්‍රහය Hindu ආගමේ බොහෝම ලස්සනට ප්‍රකාශ වෙලා තිනවා. ඒ දේවත්වයේ කියන එක ඒකෝ ඒක හොඳ නරක දෙකක් නෑ කාටවත් වග වෙන්න ඕනෙත් නෑ එයා කරන දේ විතරයි තියෙන්නේ ඒක ਸਰබලධාරී ਸਰවව්‍යාපී ඕනම තැනක ඉන්නවා ඒ කාටවත් වග වෙන්න ඕනකමක් නෑ ඉතින් ඒක බලනකොට ඕන කෙනෙක් හිල්ලුම් කාලා හිටනවා ඒ වගේ දේවත්වයක් තියෙනවා නම් ඉතින් දෙයියන්ට ඔක්කොම අපේ රෙද්ද අසේ තියෙන හිට පේනවනේ අපේ හිතේ තියෙනවා පේනවනේ ඒ නිසා දෙයියොන්ට බය බොයි කියාගෙන ජීවත් වෙන එක නිසා මිනිස්සයා දෙවියන් විසින් මවන ලද්ද දෙවියන්ට වැඩිය නීච තත්ත්වයටපත් වෙනවා කියන එක මිනිස්සයාට තේරෙන්නේ නැතුව ගියා. මිනිස්සයා හිතුවද ඒවත් ඊට සැලකීම මනුස්සත්ව ඉසෝලා කියන එකක් කියලා. මම නැවතත් කියනවා Taman නීච තත්ත්වයටපත් කරලා යටහත්පත් තත්ත්වයටපත් කරලා මෞංකාර දෙයයන් ආංශයට වඳින එක සද්ධාව කියලා හිතුවා. සීළු දේ ලබා දෙන සූත්‍රය කියලා හිතුවා. කියලා දරුවන්ට කිව්වා කෑකොස්සන් ගහන්න එපා, කට වර්ධ ගන්න එපා, වෙන දේවල් අහන්නත් එපා. මේ දියෝ ඇඳපන්. මේ මං කරන විදිහට කරපන්. දඟලන්න එපයි කියලා. ඉතින් බොහෝම සෝචකී කරු එන්ඩේරෝ එන්ඩේරා පිටිපස්සේ මේ යන බැටල් වලට යනක් වගේ වටපිට බලන නැතුව තනකොළේම කකා එහෙම ඉස්සරහට යන එකනේ බැටලුවා කරන්නේ. ඌ අනේ කරක් වගේ වටපිට බලන්න යන්නේ නැහැ. බැටලුවා හරිම අමුතු જાතියක්. ඉතින් මිනිස්සයා බැටලුවන් බඩපත් කරා. මේ ඒකත්ව සංඥා නිසා. ඊටසල ඒකත්වයට අසීමිත බලයක් දුන්නා. ඒක හොඳ වෙලාවට ඒ Hindu පොත්වල ලියලා තියෙනවා. මේ බ්‍රහ්ම පදාර්ථය. ඉතින් ඒක කවුරුහොත් මේ බ්‍රහ්ම පදාර්ථයේ පෞද්ගලිකත්වයේ සත්ව එහෙම නැත්නම් පුද්ගල ජීව ආත්ම ස්වરૂපෙද නැද්ද කියලා ගොත ගැහෙනවා. ඒක ඒක සත්ව පුද්ගල ජීව ආත්ම ගතියක් නෙවෙයි. හැබැයි ඒකෙන් තමයි සත්ව පුද්ගල ජීව ආත්ම ගතියම આવන්නේ. ඉතින් ඒක බුදුජානනාංශය ඔය දෙසටක් මිසදිටු දක්වන තැන්වල වැඩිම ප්‍රමාණයක් මිත්‍යා දෘෂ්ටි හැදිලා තියෙන්නේ. එimhe විශාල බලවේගයක් පිටිපස්සේ තියෙනවා. ඒක කාටවත් වග වෙන්නේ එකයි. ඒකෝ හොඳ නරක දෙකක් නැහැ. එයා කරන දේ හරි. ඒ නිසා කොන්දේසි විරහිතව යටත් යනවා. ඉතින් ඒ නිසා මිනිස්යාගේ වලිගේ කපලා නාශනුවක් දාලා කුර ගහලා මොකද්ද කරන්න කියලා දන්නෙත් නැහැ. දැන් මේ දෙයන්නාතේ එනතම ඒකත්වයට වැඳගෙන මොකද්ද මේ අපි යන ගමනේ પરමාර්ථය මොකට ජීවත් වෙන්න හදන්නේ? ඊට පස්සේ කිව්වා දෙයන්නාංශය යාලු කරගත්තොත් දෙයන්නාංශගේ වම් පැත්තේ ගිහිල්ලා පහළ වුණාට පස්සේ සදා කාලික ස්වර්ගී. බැරි වෙලාවත් තොපි. දෙයයන් විරුද්ධව ගියොත් එහෙම සදා කාලික අපායි. ආය ඇපීල් කෝට් නැහැ. ඉතින් වාසිකෝ මේක මල කෙලියයිනේ මේ එක සැරයක් හරි කරගත්තොත් දිවි ලෝකේ එක සැරයක් වැරද්දුනොත් අපාය යනවා. එතකොට මේ දේවවාදයේ හැටියට මේ දෙයන්නාංශයට ඇපීල් කරන්න බෑ. නැවත ගිහිල්ලා ඉල්ලීමක් කරන්න බෑ. ඉන්සාව කට වරද්දාගත්තොත් කරන්න දෙයක් නැහැ. ඉතින් මේක තමයි අපේ අම්මලා තාත්තලාත් අපිටත් ඔළුවට තාලා තියෙන්නේ. එහෙම නැතුව කරන්න දෙයක් නැහැ. මොකද උන්දලත් අසුතවත් පුතුජානේ හෝ. යසුත පුතුජානේ උගන්නන දරුවෝ හදන ගෝලයෝ ඒත් ඒ තාලේ තමයි. ඔත් එහෙව් ලෝකෙක බුදුරජාණන් වහන්සේ කිව්වා ඔහොම උඹලා හිතානේ ඉන්නවනම් හිතපල්ලා. නමුත් මං කියනවා දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත දේව ප්‍රජාව සහිත සමන බ්‍රාහ්මණය සහිත ලෝකේ මට වැඩිය කවුරුත් නැහැ කියලා. මම මිනිස්සෙක්. මම මෙතෙන් ආවේ අහේතුක ප්‍රත්‍යයෙන් නෙවෙයි. මෙන්න ප්‍රතිපදාව. බලත් ඕනනම් මේ ගොජේනකන් යන්න මං කියලා දෙන්න. හැබැයි ඔතෙන් කියලා නම් වණන් දාන්න නැතුව. ඔකට ආරයට මෑට හේතු කරන්න යන්නේ නැතුව මේක ටිකක් කියලා බලන්න හිටපන්. ඒක පේන්නේ දේවත්වයට කරන අභියෝගයක් ආවේ. මේ සර්බලධාරීත්වයට ගෙනියලා දැන් සියල්ල හදන මේ මූල ජවයට ගිහිල්ලා ඒට නමක් නොදා මගේ කරගන්න නැතුව ඒ යින් ලෝකේ බලන්නේ නැතුව එහි ලෝකේ බලන්නේ නැතුව එය බලන්නේ නැතුව ඉන්නවා කියන එක තමයි මනුස්සයාගේ තියෙන මෙතෙද. ඒක තමයි මනුස්සයාගේ තියෙන උත්තරීතර භාවය. ඒකට යන්න මනුස්සයාම කැමති නැහැ. මනුස්සයා කැමති තමන්ට ඒ නොපෙනෙන දෙවියන් කෙනෙක් වැඳගෙන බැඳගෙන දරුවොත් යනෝ කීකරු කරගෙන යන කට්ටියට කියනවා අය කට්ටිය හරිම කීකරුයි හරිම හීල ඒ නිසා බැටල් රෑනක් වගේ ඒ ඉන්නේ කොච්චර හොඳද කියලා මට සැකයක් තියෙනවා සරුවචනන්සේ එහෙම අපි මේ බැටල් රෑනක්පත් කරන බවටපත් කරන්න හදනවද එහෙ නැත්නම් සම්පූර්ණ විප්ලවීය ක්‍රමයට දුක්ඛාග පිටිපසද යන්නේ ඔය අනේකක් දැකලා තියෙනවද ඒක ආත්මයක්ද ඒක නැත්නම් අනාත්මද කියන එකට අභියෝග කරන එක තමයි කිං කුසල ගවේෂී කිං සත්‍ය ගවේෂි කියලා කියන්නේ. ඉතින් එතන මේ ටික කිව්වට පස්සේ තේරෙනවා මේ අසුතවත් පුතඥයාගේ ලිස්ට් එකෙත් ඒකත්ව සංඥාව තියෙනවයි කියලා කියන්නේ මේක භාවනා කිරීමෙන් ගන්න එක නෙවෙයි. භාවනායෙන් කරන්නේ මේක වෙන්කොට අඳුල්ලා දෙනවා. හරියට මේ පොළවේ ගත්තාම මහ පොළවේ ඕනම තැනක සියතසම් 0.05ට කිට්ටු ප්‍රමාණය රත්තරන් තියෙනවා. ඉතින් ඒක තිබ්බට මේ පොළොව විකුණන්න බෑනේ. අපි මේ රත්තරන් ටික වෙන් කරන්න ගියාම රත්තරන් වටනකට වැඩි යනවා. ඒ නිසා කොතනක හරි පොළවේ බින්ද බින්ද පහට වැඩි රත්තරන් තියෙනවනම් ඒක රත්තරන් හදන්න ගන්නවා රත්තරන් පස් කියලා කියනවා. ඊට පස්සේ ඒක නිෂ්පාදනය කරන්න ওই වියදම යනවා. බිස්නස් එකටත් ගාණක් තියා ගන්න. හැබැයි රත්තරන් නැත්නම් ලෝකේ නැහැ. මහ මොහොතේ තියෙන රත්තරන් ටික විතරක් ගත්තොත් මීටර 16 16 16 ඝනයක් තරම් වතුර මුහුදු වතුරේ තියෙනවා. ඒක වෙන් කරන්න ගියාම ඒ රත්තරන් වලට වැඩි වේදමක් යනවා. ඒ නිසා හැම කෙනෙක්ගේම හිතේ මේ ඒකත්වයේ තියෙනවා. එහෙම නැත්නම් ඔය කොහයක්වත් දුවන්නේ නැතුව මේ Tamange පැවැත්මට ගිය හිත තියෙනවා. භවය කියන එක තේරුම් ගන්න පුළුවන්කමක් තියෙනවා. කොටින්ම කියනවනම් අපි උදේ නැගිටලා මුණ අතපය හොදා ගන්න කොතනක දෝ වෙලාවක බඩගින්නක් දැනෙනවා. කොහෙන්ද උගෙන්නේ? සමහර කියනවා නැගිටලා අත් දෙක පොඩි කරනකොට අත් දෙකේ තියෙන නිලයක් තද වෙච්චාම ඔන්න බඩගින්නක් එනවා. ඒකට අපි දන්නවා එන ආව බඩගින්නේ ගෑනු පිළිම ගමන්නේ නෑනේ. කාටත් එනවා. ඒකට මේ නන්නත්තර වෙච්ච හිතට මේ බඩගින්න අඳුල්ලා දෙන එකට කියන්නේ ඉන්ටරොසෙප්ෂන්. ඒව නැත්තම් රෙසිලියන්ස් කියලා. මේක ඕනම කෙනෙක්ගේ තියෙනවානේ. වෙලාවකට දැන් වැසිකිලි ඵලයන් කියලා පණිවිඩයක් එනවා. ඉතින් අපි කවදාත් ඒක අභියෝග කරන්නේ නෑනේ. ශිෂ්ටාචාරය කියන්නේ ඕකට විරුද්ධව ගිය දෙයක්. වැසිකිලියට වෙන වෙලාවක් තියෙනවා, කලාවක් තියෙනවා, තැනක් තියෙනවා. නෑ කුරුල්ලෝ යන ගමන් චුක් කාලා දාගෙන යනවා. කුරුල්ලට කවදාකවත් ආතතිය නෑ. රිලෙවෙකට මම දැක යන පාරයි ඉඳගෙන ඉන්නවා. ඉතින් රිලෙව මම දැකලකට පැනලා ගියා. යනකොට චූ පාර තිබ්බා. ආ මම දැනගත්තා මෙයා මෙතන වාඩි වෙලා කුච්චර තුලිද පාර මැද ඉඳගත්තා. ටිකක් චූ කරා ගියා. අපිට එහෙම පාර මැද චූ ගියා නම් අම්මද බොල. මොකද ඒකට අපි ශිෂ්ටාචාරයක් දාලා මේ බඩගින්න එනකොට, නිදිමත එනකොට, කැස්ස එනකොට, අසුචි මුල මුත්‍රා පල කරන වෙලාව එනකොට, ඒ සංඥාවේ තීනන්ත බලන්න ඔය අපේ ශිෂ්ටාචාරට කරු කරන ගතිය. නෑ. ඒක ඔක්කොගෙම එකයි. මොන වගකීම තිබ්බත් කක්ක කරන්න ඕනේ කක්ක කරපන් කියලා නමේ ගේට්ටුවට මැසේජ් එක එනවනේ. බඩගින්නට බඩගින්න එනවනේ. ඉතින් මේක දැකලා මේක කවුරුන් විශ්ින් කරන ලද්දක්ද, මා විශ්ින් කරන ලද්දක්ද, ඇතුලෙන් එන එකක්ද පිට දෙන එකක්ද කියලා බැලුවොත් මේ භාවය මේ ස්වභාවය මේ ගතිය අඳුරගන්න නෙවෙයිනේ අපි උත්සාහ කරන්නේ මේ වෙලාවේ බඩගිනිය අපේ කොහොඳ නැහැ බඩගිනිය එන්න ඕනේ කුස්සියේදී කක්කුස්සියේදී නෙවෙයි එහෙනම් සද්ධාවෙන්න ඕනේ ගඳ කිලියේදී වැසි කිලියේදී නෙවෙයි බුදුන් කියනවා වැසි කිලියේ සප්පජානියව කටයුතු කරනවා නම් ගඳ කිලිය කරන කුසලෙ සිද්ධ වෙනවා කියලා වැසි කිලිය කරන එකත් හරියට සිහියෙන් බුද්ධියෙන් කරනවා නම් මල පූජා කරන එක සිද්ධ වෙනවා මල පහ කරනකොට ඕක කිව්වට කවුද සදාචාරවාදී පිළිගන්නේ? මොකද මේ කට්ටිය ඒකත්ව ඒකත්ව සංඥාවක ඉන්නවා. මේක එනකොට මේ වෙලා වෙන්න ඕනේ. මේ සදාචාර කියන්නේ මේකයි කියලා. මේ සදාචාරය කියන්නේ මිනිස්සයා බෝ කරගත්ත මේ විකෘතියක්. ඒක ජීවන යාත්‍රාව වෙනස් කරන්න යන්නේ නැහැ. වෙනස් වෙනවා කියන්නේ ලෙඩ රෝග ඇති කරන්න හේතු වෙනවා. මනසේ නැවත ප්‍රකෘති වෙනට යන තියෙනවා මේ සංඥා ටික නිතරම එනවා. ඒක උඹට අයිතිත් නැහැ. ඒක සර්බලදාරි දෙයියන්ට අයිතිත් නැහැ. ඊ හැටි මේකට ලෑස්තිලා හිටපන් ඔය ඔක්කොම වගකීම් පැත්තක දාලා ඒකට කියනවා සතිය පිටනවායි කියනවා. ඒකට කියනවා ස්වභාවික ජීවිතයක් කියලා. ඒක කරන්න පුළුවන් අවුරුදු 6 වෙනකම් විතරයි ළමයෙකුට. ඊට පස්සේ ඒකට උගන්වනවා මේ වෙලාවට ඔයා දත්ම දින්න ඕනේ. මේ වෙලාවට ඔයා කක්ක කරන්න ඕනේ. මේ වෙලාවට ඉස්කෝලේ යන්න ඕනේ. මේ මේ විෂය ටික මේ මේ දේවල් කරන්න ඕන ආරකයි ඔළුව හතරස් කරනවා. ඉතින් ඊට පස්සේ ඒකට පිස්සුනේ. ඊට පස්සේ සීමානියන්තුමල ගියාම ඌට දැන් ආයෙත් අප්සෙට්. දැන් සෙල්ලම් කරනවාද එහෙම නැත්නම් අම්මා කියනවා බෑ බෑ සඳා තියෙන වැටික් කරපන් කියලා. ඉතින් අර කරකොල ඇතරිය වගේ. ඉතින් මේ වගේ මේ ඒකත්වයේ කියන එක සමත භාවනා කරන කට්ටිය කියනවා ඒක ඒකාන්තම සමත ධානයක් කියලා. විපස්සනා කරන කට්ටිය කියනවා භාවනාවෙන් ලබාගත යුත්තක් කියලා. නෑ මේක බුද්ධ ඥානංශ අපිට පෙන්වන්නේ මේක තියෙන දෙයක් කොටු කරපන්. අනිත් ජීව වෙන්ක ඒකට තමයි පරිච්ඡේද ඥානය කියලා කියන්නේ. පරිච්ඡින්න ඥානය කියලා කියන්නේ ඒකට. ඒ නිසා අපි මේ භාවනා කරනකොට කරන්නේ කෙලෙස් එනකොට එහෙම නැත්නම් අරමුණෙන් පිට පිට යනකොට හොඳ ඒක දැනගන්නවා. ඒක මම කෙරුවා හෝ ධර්මබලධාරී දෙවියන් අන්තේ කරා හෝ අහවලා කෙරුවා නෙවෙයි. කෙරුවා. නමුත් කොච්චර වෙලාවක් තමන්ට අවශ්‍ය කරන අරමුණේ ඉන්න පුළුවන්ද කියන එක විතරක් ලියන්න පුරුදු වෙන දවසක් ආවයි කියලා හිතන්න. ඉවරයි වැඩි. අපි හැම කෙනාට මේක සතුටුදායක මට්ටමක තියෙනවා. අපිට ප්‍රශ්නේ තියෙන්නේ ඒක 20ට එකක් හරි දෙකක් හරි තිබුණත් අර ඉතුරු 100ට 90ටත් එක්කනේ අපි නිතරම හැප්පෙන්නේ. අරක වැරදුනා මේක වැරදුනා කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ අපිට කියන්නේ ඔබ කතා කරන්නවත් එපා. ඔබ මේ මගේ බණ අහපු නිසා, තාත්මත් වෙන්න උත්සාහ කරපු නිසා, සද්ධාව තියෙන නිසා, සීලය තියෙන නිසා එක චිත්තක්ෂණයක් දෙකක් තුනක් නමුත් මං පිළිගන්නවා පිළි කියලාත් කැමතියි. මේ එක චිත්තක්ෂණයට දෙකට මේ ඒකත්වයට වැටෙන්නේ මේ ඒකත්වයේ Tamanට වැටෙහෙන්න නම් ඒ චිත්තක්ෂණ ගාන 3 4 5 යන්න ඕනේ. අභිධර්මයේ ගන්නවා අඩු ගාන චිත්තක්ෂණ හතරක් ඕනයි කියලා. ඒක දිගේ විශාල ප්‍රොජෙක්ට්ස් අද තියෙනවා භවංග භවංග උපච්ඡේද භවංග චලන භවංග උපච්ඡේද සංචද්්වාරා වජ්ජන පංච විඥාන වොත්තපන ආදි වශයෙන් චිත්තක්ෂණ හතරට පස්සේ තමයි තේරෙන්නේ මේක සද්දයක්ද මේක රූපයක්ද මේක ගන්ධයක්ද කියලා. එතෙන් ඉස්සලා ඒ සියල්ලම තමයි ඒක. උඹ ඒක නම් කෙරුවොත් සද්දයක් කියලා සද්දයක් තමයි. උඹ ඒක නම් කෙරුවොත් රූපයක් කියලා රූපයක් තමයි. ඉතින් අන්නේ බවටපත් වෙනකන් මේ ඕනම දෙයක් කිරීමේ හැකියාව ඇති මේ ඒකත්වය බුදුහාමුදුරන්ගේ දේවදත්තගේ සමානයි මගේත් සමානයි. ඒක තමයි මට බුදු වෙන්න පුළුවන් කියලා කියන්නේ. ඉතින් මේක කියනවට කැමති නෑ ආගමක කට්ටිය. ඉතින් මයේ පින් කටට කීයක් හරි දානකම් එහෙම ආවට ගියට ඔක්කොටම නිවන් දකින්න බෑ. ඕක අපි ළඟ විතරයි තියෙන්නේ ඉස්සනවනේ විතරයි තියෙන්නේ මෙහෙ එන්න. පොලිමේ ඇවිල්ලා තැටියේ හැර පොලිමේ තැටි කියලා බත් බෙදාගෙන ඇවිල්ලා වාඩිලා භාවනා කරා. ඒක උතර හම්බෙන්නේ කියලා. නෑ මේක පැහැදිලිව කියනවා ඕක හම්බ කරලා තියෙන්නේ. ඔය එකත් ඒ කියනකොට බඩගිනිනකොට බඩගිනි බව දන්නකම කැස්සක් ආවිලා කැස්සක් තියෙන බව දන්නකම ආශ්වාස කරනකොට ආශ්වාසය දැනගන්න පුළුවන්කම ප්‍රසාදින ප්‍රස ඔක්කොම මොන අරමුණක් ඒ බව දැනගන්න පුළුවන්කම අතින් සියල්ල සමානයි. මම නැවතත් කියනවා මොන අරමුණ වුණත් අරමුණ බව අස්පනා අපිට දැනගත්තොත් සීල අරමුණ වටනාකම නැති වෙලා පොදු බවටපත් වෙලා දැනීම ඉස්සර මේ අරමුණු වර්ග කරන්න හදන එක තමයි ආගම කියන්නේ. ඒකට කතරගම දෙවියන් අදහන එක්කනට සමන් දෙවියන් අදහන එක්කන කැමති නැහැ. සර්බලදාරි දෙවියන් අදහන එක්කනට බ්‍රහ්මයා අදහන එක කැමති නැහැ. මරා ගන්නවා. බලනකොට ඔක්කොමලා උඩ ඉන්නේ එක්කෙනෙකුට. ඇත් බලනකොට එකෙක් ඇත්තෙත් නැහැ. <laughs> අපේ අපේ પરම්පරාවට තමයි ඔය ඇම්බැක්කේ දේවාලේ අයිති වෙලා තිබිලා තියෙන ඉස්සර දැන් પરම්පරා තුනකට විතර ඉස්සල්ලා. ඉතින් අපේ අප්පච්චිගේ අයියා කෙනෙක්ට හොඳට බොනවා හොඳයි. හරක් බලනවා. හරක් එක්ක ගඟට බැසලා පස්සේ නාලා නැහැ. රැවුල කපන්නේත් නැහැ. ඔය ඉන්නවා හරිය ආස උන්ද නාවන්න. මුද මේක එක රැවුල් ගහක් යට උකුණු පස් දෙනෙක් ඉන්නවා. ගඳ ඉන් දවසක් උන්ද ගණන් ගන්න මොනක කපුවා අම්ස කියලා උකු බණ්ඩේ මොකද්ද ඔක ඇතුලේ තියෙන්නේ බං කිවලු මේ පුංචි බණ්ඩේ සෙල්ලම් කරන්න යන්න එපා මේ දේවාභරණ තියෙන්නේ කියලා මොකලු මේකට රුපියල් 500ක් දුන්නොත් පළවෙනි තිරේ විතරක් අරිනවා කිව්වා. ඊට පස්සේ තිරේ අරින රුපියල් 5000ක්වත් දෙන්න ඕනේ. ඒක ඉතින් කලාතුරකින් වෙන්නේ දවසවල. ලූ බප්පච්චි බීගෙන ඉන්න වෙලාවක කඩාන ගියලු තිර අතම. අතම කියලා බලන්න මලකට කාච්ච යකඩ කැලි ටිකක් තියෙනවා. ඒක ලොකු බණ්ඩේ උඹට පිස්සුද බං කියන්නේ. තොට හින ගහනවා යකෝ බලපිය මම මේ රස්සාව කරන ඉතින් අපිවත් ගිහිල්ලා නැහැ ඇතුළට. අපිට යන්න එපයි කියලා තුකයිද දෙයියෝ වැඩේ ඉන්නවා. දෙයියෝ වරණ තියනවා කියලා කියනවා. යකෝපච්චි කියන මොකක්වත් නැහැ. පරණ මල ගහච්චි යකඩ කෑ ටිකක් තියෙනවා බලන්නේ නැහැ. ඔය දෙයයන් ආතර ගිහිල්ලා කතා කරන්න සිගරට් ටැබ් බොන්න ඉන්නේ කියලා එළියට. පහුවක් පාර මනස ඇතුලේ දාගෙන වහගෙන එක එක්කත් බයයි යන්න. ගියත් බලනකොට අපව හරේ ක්ලන්ච් එක ඇඳලා දෙනවා කතරගම දෙයියෝ විශ්‍රාම ගනී කියලා. අතපය හතර ඔක්කොම විසි කරන මොනර ගහක් උඩට වෙලා වාඩිනවා රේඛා චිත්‍රයක් ඇඳලා දෙන මූට හැරෙන්න බෑනේ ඔලු ගෙඩි හයක්නේ. අපිට වගේ <laughs> මේ ඉස්තරීට ආජීවකේ කොණ්ඩේ බඳින්නේ පැත්තට හිටින්න. ඔය කොණ්ඩේ ලිහන්නේ නැව. ඔක ආලුයි තෙලුයි ගහලා කොණ්ඩේ බඳිනවා මොකද උකුණ කනවට. ඒකට කියන්නේ තාපස තෙල් කියලා. මෙහෙම තියන ඒතකොට උඩු වැල්ලෙන් බුදියන්න බෑ. මේ පැත්තට බුදියන්න බෑ. මොකද මේ පැත්තේ ඔළුව කොණ්ඩේ. යෝගේ දෙයියන් ආන්සර් බලන්න කරලා තියෙන දේ අත්වත් අරේ මේ දාලා ප්‍රශ්න කරන්න දෙන්නේ නැහනේ. බුදුසසුනanse කියන මම ඕක පෙන්නන ඕක එන ඒකත් වෙනම අපිට ගෙනියලා තියන්න. හැබැයි ඕක අඳුරගන්න යන්න එපා. කතරගම දෙවියෝ කියන්නත් එපා, රමන් දෙවියෝ කියන්නත් එපා, විෂ්ණු, ඊශ්වර, බ්‍රහ්ම මොකොත් එපා. ඔකේ ශක්තියක් විතරයි. ඔය දේවාරූඪ කතාවෙන් ආත්ම සංඥාව දුන්නට ඔකේ එහෙම කන්නේ ආත්ම සංඥාව දෙන්නේ ඔබට ආත්ම සංඥාව ගන්න ඕනෑට. ඔබක උසස් කළ සලකන්නේ ඔබ උසස් වෙලා සලකන්න ඕනෑට. ඔබක තෘෂ්ණා කරන්නේ ඔබට කීයක් හරි ලබා ගන්න. ඒ දෙයක් නැහැ. ඔකේ දෙයක් තියෙනවා නම් ඒ ඒකත්ව සංඥාවට ගිය කෙනාට මේ දෙයියෝ වඳිනවා. දෙයියෝ වඳිනවා මේ මිනිස්සු අපිට උතුම්. මේ මිනිස්සු ඇත්ත දන්නවා. මොකද බුදුන් පහළ වෙච්ච ලෝකයක් නේ මේක. සාසනයක් තියෙන ලෝකයක්. ඉතින් අපි මෙතන භාවනා කරන්න කිසි කෙනෙක් නැහැ. ඔතෙන්ට නොගිය. ඔතෙන් ගියාට පස්සේ කියනවා හරියම කම්මැලි. හරියම ඒකාකාරී. හරියම නිදිමතයි. හරියම බය එලවන සුළුයි. හරිම අනිශ්චිතයි. නොදන්න තැනකට ගියා වගේ. ඉතින් ඒ නිසා ඉක්මනට අහනවා අනේ ස්වාමීන්සේ එහෙම තැනට ගියාම බුද්ධානුස්සතිය වඩන්නද? අසුබේ වඩන්නද? අනිච්චන් දුක්ඛන් කියන්නද? මොනවා හරි මේකට දාන්න අහනවා. අර ඒකත් සංඥාවේ හුතුටක පත්තල වෙනකම් පදං වෙනකම් මේක එක එක සංඥාවක්. මේ ඒකත්තර ගිහිලා හිටියොත් අපිට නානත්වයෙන් එන ප්‍රශ්න නැහැ. හැබැයි ඒකත්වයට මනාපුනොත් නානත්වයට ප්‍රිය අප්‍රිය කරනවා. එචා ඒකත්වයට පස්සේ බුදුන්සේ නානත්ත් සංඥා කියලා එකක් පෙන්නනවා. අපි යම් වෙලාවක හිත ගිහිල්ලා නම් කරන්න බැරි. ඔය දීකට පෙරලෙන දෙයක, ගොජේක, සන්තතියකට හිත වැටුණාට පස්සේ අපි ඒක මේ ලෝකයේ තියෙන විවිධත්වයේ කියන කාම සංඥාවට විපක්ෂයක්. විකල්පයක්. මේක දිහා මම ගොහෝ වෙලා බලන් ඉන්නවා කියලා කියනවනම් මගේ පිටෙක් ආපු මගේ ආත්මයට මම නිග්‍රහ වෙනවා. මගේ රුචි අරුචිකම් වලට නිග්‍රහ වෙනවා. මගේ පෞරුෂත්වයට නිග්‍රහ වෙනවා. මගේ තියෙන අනාගත සැලසුම් දිය වෙලා යනවා. මම කරපු දේත් පචයක් බව තේරෙනවා. මම මෙතෙක් කල උගන්වන්න හදපු දේත් දන් නැතුව උගන්වන දෙයක් බව තේරෙනකොට එයාට තේරෙනවා මේ ඒකත් සංඥාවේ බොහෝ වෙලා ඉන්න බැරි ජීවිතයට සහ කයට ආසා කරන මිනිසුන්ට. දැන් පටාචාරාවට වගේ සුපබුද්ධ කුට්ටිට වගේ එහෙම නැත්නම් කිසాగෝතුණගේ නැති වෙන දෙයක් නැති මනුස්සයාට බුදුරජාණන්සේ කිව්වොත් ඕක තමයි යම්මන්ටි කවුරුත් ඉන්න තැන මිනිස්සු ඔකට බයයි මුස්පෙන්තුව කියලා. මිනිස්සු ඔකට බයයි කම්මැලිකම කියලා. කම්මැලිකම නෙවෙයි. ඔක තමයි භවයේ ස්වභාවය. උඩ පිළියම් හොයන්නේ නැහැ. ඔක බාහිරගනි. හැබැයි මේ ඒකත් සංඥාව මේ විදිහට බාර ගන්නට ඒකෝ ਸਰබලධාරී ਸਰවව්‍යාපී සියල්ල කිරීමේ හැකියාව ඇත්තා වූ මා උපදින්න ඉසලා ඉපදුනා වූ මා මරණයට පස්සේ ජීවත් වෙන්නා වූ මහ විශාල බලයක් වුණාට ඕක විකල්පයක් වශයෙන් සාපේක්ෂ වශයෙන් පාවිච්චි කරනවා මිස ඕකට ප්‍රේම කරන්න ගියත් මඤ්ඤණා හතරක් එනවා. නිසා ඕකට යන්නත් ඕනේ. හැබැයි ඕක විසි කරන්න බලانے යන්න ඕනේ. ඒක හරියට රිටි පයින්න මිනිස්සයා උඩටම යනකන් රිට දිගේ ගිහිල්ලා උඩදී රිට විසිකෙරුවේ නැත්තම් ඒ මිනිසයාට එහා පැත්තට පයින්න බෑනේ. එතන අටුවාචාරින් වහන්සේ පෙන්නනවා මෙහා පැත්තේ ගම් යුරේ බයක් තියෙන මිනිස්සෙක් මොහොතක් අතරදී ඉන්න බැරුව එහා පැත්තේ ගහක අත්තක මෙහාට ඇවිල්ලා තියෙන අත්තක එල්ලෙන වැලකට Java දීලා පැන්නොත් පයින් පැම්මත් එක්ක දැඩිසේ වැල අල්ලගන්න එපායි. ඒක තියෙන ගඟ මැද පණින්න ඉවුරේ ඉඳලා ඒසත් දැඩිශේ කල අල්ලගන්න ඕන. නමුත් එහා කෙළවරට ගිය ගමන් වැල අතාරින්න එපායි. නැත්තම් ඒ වැලම ආපහු මෙහෙට ගේනවනේ. ඒ නිසා මෙතන මේ අල්ලගන්න සුඛ නම් මේ ඇල්ලිල්ල පරාමර්ශනයක් වෙන්න බෑ. ආමර්ශනයක් විතරයි. ඒ කටුකුරුන්ගේ ඥානද සංසය කියනවා දැලිපියේ පටිය දැලිපියේ වඳිනකොට ඒක අල්ලන්න එපා එහාට යනකොට මෙහාට එනකොට අත නැමෙන විදියට බාගෙට ඇල්ලුවොත් දැලිපිහිර අත කැපෙනවා එහා පැත්තට ගියාට පස්සේ අප හැරෙන්න තියෙන්න එපායි. මේ සක්මන් කරන එක්කනා මේකේ කියන සතිය කඩා ගන්න නැතුව ආපහු හරලා මෙහාට එනකොට අර හැරෙන වෙලාවේදී මේ සතිය සුකනම්ය වෙන්න එපායි. මේ මේ ඒ දිගට මෙහෙම යන්න ඕන ලෝකේ ඉවරනකම් යන්න ඕනේ මට නැත්තම් සතිය කරන්න කරන්න බෑනේ. එහා පැත්තට ගියා ආයෙ සුකනම්ය හරවන ආයෙසරම් මෙහා පැත්තට එනවා ආයෙ හරවනවා. මේ විදිහට ඉදින්දා කටයුතු කරනකොට අපි මේ ඉඳගෙන ඉන්නකොට තියෙන මේ ඒකත්ත භාවය හිටගෙන හිටියයි කියලා ගඳ කිලියට ගියයි කියලා වැසි කිලියට ගියයි කියලා විනාශ වෙන්නේ නැති බව තේරුම් ගන්න නම් මේ ඒකත් භාවයට සලකන්න ඕන කරලා තියෙන දේවත්වේ නෙවෙයිනේ භාවයක් විදිහට ස්වභාවයක් විදිහට ගතියක් විදිහටනේ ඒකේ ආගමක් නැහැනේ ඒකට ආගමක් දෙන්න බෑනේ දුන්නොත් මේක ගුඩත් එකටපත් වෙනවනේ ඒක නිසා බුදුසසුනේ ඒකත්වේ නැත්තම් නානත්වේ නානත්වේ කියලා කියන්නේ කාම සංඥා විවිධ අරමුණු දිගේ යන්නේ නිසා ඒකත්වේ කඩන්න ඕන නම් නානත්වේ ගනි නානත්වයට උත්තරයක් ඕන ඒකත්වයට ගනි. ඒ නිසා මේ දෙකෙන් එකක් හරි ඇල්ලුවොත් මධ්‍යම ප්‍රතිපදාව අහුවෙන්නේ නැහැ. ඒක නිසා පෘථග්ජනයා කියලා ඒකත් වෙන්නේ නැහැ කියන්න නෙවෙයි බුදුරජාණන්සේ උත්සාහ කරන මේ ආගමික මිනිසු කියන්න හදනවා මෙච්චර කල් භාවනා කරන්න ඕන කල්ලාගන්න. එහෙම නැත්නම් මේ මේ වඳුරු පහක් උඩන් දෙන්න ඕනේ. නැත්නම් කොඳුරු තෙල් කල 7යි 7යි තියෙන්න ඕනේ කියලා කිව්වට බුදුරජාණන්සේ එහෙම කියන්නේ නැහැ. කුශාග්‍ර බුද්ධිමත් ඇති කෙනෙකුට මොන අකුසලයේ කරලා තිබ්බත් යට ඒකත්වයට යන්න පුළුවන් හැකියාව බඩගිනි වෙලා බඩගිනි දැනෙන ගතිය එහෙම නැත්නම් වැසිකිලි කරන්න ඕන නැහැ වැසිකිලි කරන්න ඕනේ ගතිය නිජමත ගතිය ඒක ස්වභාවයි මේක ඉක්මවන්ට නෙමෙයි ලෝක විශ්යන් වලට අපි දුවන්න හදාන්නේ. අපි විවිධ උපකරණ හදාන, තාක්ෂණ හදාන, යර්තල පහසුකම් හදාන ඔක්කොම කරන්න ගියාම දැන් වෙලා තියෙන කක්ක කරන්න ඕනලා කක්ක කරන්න හම්බෙන්නේ නැති එක තමයි ශිෂ්ටාචාරය. මේක භයානක ලෙඩක්. යම් කිසි කෙනෙකුට මේ ශුක්‍ර වේග, අසුචි වේග, මූත්‍ර වේග, සොටු සෙම් එළියට යන වෙලාවේ නතර කරොත් අපස්මාරේ. හොයන්න බෑ මොකද්ද ලෙඩේ කියලා. මේ ශිෂ්ටාචාරකම නිසා අපි ඒව සැලසුම් කරන්න හදලා. කොච්චර සැලසුම් කරනවද කිව්වොත් එහෙම තද කරගෙන ඉන්න ගිය වෙලාවේ කඩාගෙන එළියට ආවොත් මුත්‍රා ටිකක් අසුචි ටිකක් මල්ලා කෙලියයි. ඒ නිසා මිනිස්සයාට ශිෂ්ට මිනිස්සයාට හිතා ගන්න බැරි ලෙඩක ඉන්නේ. කොත්තන හිටියත් ආතතිය කියන්නේ කුරුල්ලෙක් බලන්න ඇඳුම් අඳින්නෙත් නැහැ. වැසිකිලි කියලා જાතියකුත් නැහැ. උණ්ඩ දොස්තරලත් නැහැ. බේතුත් නැහැ. ඉතින් කුරුල්ල වගේ කියලා කියනවා. අපි මේ පින් කරලා කියන අපිට කුරුල්ල වගේ ඉන්න ලැබේවා කියලා. කුරුල්ල වගේ ඉන්නේ කොහෙද මේ ශිෂ්ටාචාර තියලා යන ගහලා තියෙද්දි? ඵලයව කැලේකට ඵලයල්ල ගහක් යටකට ඵලයල්ල ශූන්‍යගාට ඒක කාමභෝගීන් අභිරමණය කරන්නේ නැහැ. මොකද ඒගොල්ලන් ඕනේ මේ අය කණ්‍යා කෙරේ බැඳිලා කුලයා කෙරේ බැඳිලා ඒකේ ආත්මයක් මවාගෙන තමන්ටත් ඒකෙන් ආත්මයක් ආරූඪ කරගෙන මේ ගත කරන එකිනෙකා පිටකසා ගැනීම ක්‍රමය. ඉතින් ඊට එහා පැත්තට යමක් තමයි මේ ඒකත්ව සංඥාව. ඔය ਸਰබලදාරි දෙවියන්ාන්සිටත් දෙවියන්ාන්සේ මමන ලද්දෙත් මේ දෙක මේකයි. ඒ නිසා බුදුචානන්සේ කියන්නේ මගේ ඒකත්වය මේ සෝපාගයේ ඒකත්වයට වෙනස්. දේවදත්තගේ ගත්තට වෙනස් වීම කතා කියන්නේ නැහැ. දේවදත්තත් කවදා හරි යට්ටිසර කියලා සම්මා පතේ බුදුරජාණන් වහන්සේ නමක් වෙනවා. තොතොතොත සදා කාලික පාඩ දෙමයි කියලා බුදුරජාණන් සීම කියන්නේ නැහැ. ඒ නිසා ඒකත් තේරුම් ගන්න පුළුවන් එකම ආත්මය manussත් පහ විතරයි. වෙන කිසිම සතෙකුට කිසිම කෙනෙකුට මේක මේ වෘත්තේ ලක්ෂ්‍ය බව තේරෙන්නේ නැහැ. හැම දෙයකම මැද අනන්තය දක්වා යන රේඛාව කියලා තේරෙන්නේ මේ අපිට ඒ දිනදා කයින් එන සංඥා. ඒ නිසා මේ ළඟදී ඊමේල් එකක් කියලා තිබුණා. කවුද එක්කනේ? සෙල්ෆෝන් එක වහලා ගිහිල්ලා භාවනා කරන. එතකොට ශරීරයෙන් එන SMS ටික පෙනෙයි කියලා. ශරීරයෙන් එන මිස් කෝල්ස් ටික පෙනෙයි කියලා. කොච්චර කක්ක කරන්න ඕනකමත් තියදීද භාවනා කරන්න ඉඳගෙන තියෙන්නේ. වතුර තිබහා තියදීද ඉඳගෙන තියෙන්නේ. කකුල ඇදලා තියාගෙන ඉඳගෙන තියෙන්නේ කියලා සෙල්ෆෝන් එක තියෙනකම මොකක්වත් පේන්නේ නැහැ. ටෙලිෆෝන් එක ඕෆ් කරලා ගියාම ශරීරයෙන් එන SMS එක පේනවනේ. ශරීරයෙන් එනවනේ මිස් කෝල් සෑහෙන්න ඇවිල්ලා ඔක්කොම වැහිලා තියෙන්නේ. මොකද අපි සයිලන්ට් මෝඩ් එකේ දාගෙන වැඩ කරලා තියෙන්නේ. බුදුරජාණන්සේ කියන ඔක පැත්තක තියලා මේ ශරීරයෙන් එන දේ බලපන් යකෝ ගියාත්ම පිනකට මේක අරන් තියෙන්නේ. දැන් මේ මැටි අදින හරක් වගේ කරත් බැඳගත්තු ගොනෙක් වගේ මේ අදින ඇදිල්ලේදී මේ ශරීරයේ කියන දේ අහපියව. ඒකෙන් එනවා පණිවිඩේ. ඒකට අපිට වෙලා නැහැ. විලා එනවා 60 70 පෙන්නට පස්සේ අර මේ පවංක දශකය මෝමුහ දශකයට එනකොට බණ්ඩ එක එක්කත් මාව ගණන් ගන්න නැහැ නේ. උන් ඇවිල්ලා යනවා හොරියච්ච බල්ලෙකුට තරම් මාව ගණන් ගන්න නැහැ නේ කියලා. ඒතර කොන් වෙච්චාම ඒකත් ආවත් නැද්දකින් ඔබ දන්න දෝමකින් මහා පාළුයි. මහා මහා කම්මැලි. ඒ මොකද පුළුවන් තාක් අපෙන් කියලා කියලා පෙන්කල මේ ඒකත්වේ මග අරගෙන ජීවත් උනේ. කවුරු හරි හිතන්නේ භද්‍ර යවුන වයසදී මේ ඒකත්වේ පුරුදු කරලා තියෙනවා. මේ ශරීරයෙන් එන සංඥා ටිකෙන් තමයි නිවන් දකින්නේ. එක්කෝ සල්ලාලෙක් වෙන්නේ. එක්කෝ දාමරිකෙක් වෙන්නේ. එක්කෝ නිවන් දකින්නේ. බාහිර කවුරු කියලා දෙන්නේ. ඉතින් මේකෙදි මම පහුගිය ටිකේ හෙව්වා මේවා සමාලාට අනවශ්‍ය ප්‍රශ්න. ඒ බයිබලයේ කියලා තියෙන එකේ යේසුස් වහන්සේගේ චරිතය කොච්චරක් අනුවිනයෙන් කැපවිච්ච කොච්චරක් මේ දුක් විඳින ජනතාව වෙනුවෙන් සේවය කරලා තියෙනවද කියලා. ඒ චරිතය කියනකොට පුදුමාකාර සද්ධාාවක් ඇති වෙනවා. ඒ මනුෂ්‍ය කිසි කෙනෙක් කියන දෙයක් අහලා නැහැ. දුක තියෙන තැනට ගිහලා මිසුණු උදව් කරලා තියෙනවා. ඒ දීප පණිවිඩයේ ගණ්ඩ වට කරන ඉඳලා තියෙනවා පිරිසක්. නමුත් මේ අද අපිට එකතු වෙලා තියෙනවා gospel සතර පහක් ඒ පිළිගත්ත බයිබලයේ. නා ජේසුස්වංශ ළඟින්ම ආශ්‍රය කරපු මේරි මැග්ඩලින් කියලා ප්‍රියම්බිකාවක් ඉඳලා තියෙනවා. එයාගේ ඒ ප්‍රකාශන අධාර්මිකයි කියලා පැත්තකට දාලා. ඒ නිසා ඒවා ඒ කාලෙදීම පොත්වල ලියලා වලලපු එකක් අරාබිකරේ තිබිලා හම්බෙලා දැන් අවුරුදු 30ක් 40ක් වෙනවා. ඒකේ හෙලි කරලා පෙන්නනකොට පේනවා ඒ අම්මන්ඩි කියනවා විමුක්තිය තියෙන්නේ Taman තුල කියලා. දේවත්වේ නෙමෙයි. ඉතින් ඒකෝට ඒකෙන් ආගමක්ම වන්න බෑ. බුදුරජාණන් යේසුස් වහන්සේ කිව්වයි කියලා කියන්නේ තරබලදරි දෙවියන් අතේ තියෙන්නේ මම දෙවියන්ගේ පණිඩකාරය විතරයි මට බෑ මම කියනවා අතන තියෙන්නේ කියලා. අරාමණ්ඩි යේසුස් වහන්සේ කොහොඳටම ළඟින් ඇසුරු කරපේකන එයාගේ ලියලා තියෙනවා විමුක්තිය තියෙන්නේ Taman තුල අපි නැවත මැරිමින් ඉපදෙමින් යන ජීවිතයක ඉන්නේ කියලා. ඉතින් ඒක දිහා බලනකොට ඒක ප්‍රබන්ධයක්ද නැත්නම් මම මේ කරන්නේ ප්‍රබන්ධයක්ද? නැත්නම් මේ අපි ළඟ තියෙන ප්‍රබන්ධයක්ද කියලා බලනකොට ත්‍රිපිටකයේ කොච්චරක් අපි ওই විදිහට බලන්න නම් අපි මේ ඒකත්වයට ගිහිල්ලා එහෙම නැත්නම් මේ එදිනදා ජීවිතය අපිට හම්බෙන්නේ මේ ඒකත්වයට ගිහිල්ලා අපි මේ ඒකත්වය ප්‍රතික්ෂේප නොකර කම්මැලි නීරසයි හරි මේ කියන්නේ නැතුව ඒකට ਸਰබලධාරීකමක් විදිහට මේ තෙදක් දෙන්නෙත් නැතුව ඒකත් ඒකත් විසින් බලන්න බැරිකම තමයි සංඥා විසින් කරන්නේ මඤ්ඤණා විසින් කරන්නේ අපි මේකට නම් මනම් දෙනවා ආලවට්ටම් කරනවා. එක එක හැඩතල දාන්න හදනවා. ඇති හැටියට මේක දිහා බලන්න බැරිකම නැත්නම් යථා භූත ඥාන දර්ශනය යථාව දර්ශනය ඇති විදිහට බලන්න බැරි අපිට මේ තාක්කල් අපේ දෙමාපියෝ ඇසුරු කරන අය අපේ ඔළුවට දාලා තියෙන මේ වැරදි සංඥා නිසා. හැබැයි මතක තියාගන්න මේ සංඥා මකන්න පුළුවන්. චිත්ත මට්ටමට ඇතිලා තියෙනවා නම් දීපු කෙනාගේ දෝෂේ නෙවෙයි තමන්ගේ දෝෂේ. චිත්ත මට්ටමට කියන අමාරුයි වැඩි. සංඥා මට්ටමේ මකන්න පුළුවන්. ඒ කළු ඇලි ලියලා තියෙන චෝක් වලින් ලියලා තියෙනකන් ඩස්ටර් එකෙන් මකන්න පුළුවන්. පර්මනන්ට් පේන්ට් එකකින් නෙවෙයි කරලා තියෙන නිසා අපි ඒක පොඩ්ඩකට පැත්තක තියෙනවා. අපි මේ දෙමාපියෝ ප්‍රතික්ෂේප කරනවා නෙවෙයි. ආගම ප්‍රතික්ෂේප කරනවා නෙවෙයි. සමාජ දර්ශන ප්‍රතික්ෂේප කරන පැත්තකට වීමේ සංකේතය තමයි අරණ්‍යගත වෙනවා කියන්නේ. ඒකට අපි කරන කායික උත්තරේ තමයි රුක්ක මූලගත වෙනවා කියන්නේ. ඒකට අපි දෙන ඉංගිය තමයි ශූන්‍යාකාරය ප්‍රේ කරනවා කියන එක. ඉතින් අර ලෝකේ බදාගත් එක්කනට ඒක අමාරුයි. ඒ නිසා රමණීයානි අරඤ්‍ය සේනාසනානි නේව කාම ගවේෂිනෝ. ඒව රමණේ කරන්නේ කාම ගවේෂී පුද්ගලයා. මොකද එයාට ඔප්පු කරලා පෙන්වන්න පිරිසක් කියනවා. ගණයා කෙරේ කුලයා කෙරේ. නැත්නම් ඒකත් සංඥාට යන්න අපි පිරිස අයින් කරනවා කියන එක නෙවෙයි. මේ පිරිස අපිට පටන් ගන්න හදන මේ කටුවටුන්න ගල්වා පැත්තක තියෙනවා. කාඩ්බෝඩ් උටුන ගාලා පැත්තක තියලා අපි තට්ට ඔළුව කෙසුත් ගලවලා එළියට බහලා කියනවා. හරි ඕගොල්ලන්ගේ අයක තිබිච්චයි මම සදාකාලිකව ප්‍රතික්ෂේප කරන්න මට විනාඩි 5 10ක් දෙන්න. මට පැය දෙකක් දෙන්න. මේ මගෙන් එන සංඥා ටික බලන්න. මේකට තමයි කායනුපස්සනා කියලා කියන්නේ. මේ කාය බලන්න ඉරියව් මාරු කරන බෝනික් එක් විදියට. මේ කාය බලන්න උලං ගන්න අදිනමයින් හමක් විදියට. මේ කාය බලන්න බොරු කකුල් කාරයක් විදියට විදින එකක් විදියට. මේ කාය බලන්න පාට වියාපෝ තේජෝ සංඝටනයක් විදියට. මේක බණ්ඩ ඉරියවෙන් ඉරියවට වෙනස් වෙන හැටි. මේකේ තියෙන දේශිස් කුණපේ බලන්න. මේ විදිහට මේ ලැබිච්ච දේ එහෙනම් මේ ප්‍රත්‍යක්ෂ කළ හැකි දේ උදාසීන දේ අත්විඳිය හැකි දේ මේකට හිත අරගෙන ජීවත් වෙනකොට මේ නානත් සංඥා තියෙන කිසි කෙනෙක් කැමති නෑ මගේ හිතේ තියෙන නානත්වයට තියෙන කැමැත්තත් කැමති නෑ ඒ නිසා මේකට කැපකිරීමක් කියලා අපි කියනවා අබිනිෂ්ක්‍මණයක් කියලා කියනවා අබිනිෂ්ක්‍ල කළ පමණින් මේක ලැබෙන්නේ නැහැ ඒ නිසා බුදුරජාණන්සේ පෙන්න මේක අසුතවත් පුතුජණයට මේක ලැබුණාට එයා දුක් නොදකින් කියනවා. එයා මේකට මූණට කෙල ගහනවා. එයා මේකට උණු වතුරක් කරනවා. නැද්දකින් මහා කාලකන්ණි ජීවිතය කියලා. නමුත් ඒ කාලකන්ණියට අන්තිම වෙනකොට ওই කාලකන්ණිකම විතරමයි ඉතුරු වෙන්නේ ලෙඩ හැඳේ. නමුත් මේක බුද්ධ හදි උත්තරමෙන් වහන්සේලා විසින් පෙන්වන ලද්දක් කියලා මේ භද්‍ර යව්වනේ ප්‍රථම යාමේ කලු කෙස්තිබියදීම මේ ඒකත්වයේ කියන එක අපේ මේ uppatti මිනිස්ස මනුස්සත්ත්වයේ කාව්‍යක උකට වෙන් කරලා හඳුනාගනිමු. ඔක නානත්වයත් එක්ක වෙන් කරලා අඳුර ගනිමු. අඳුර කරලා ඒකත්වයට සමාන අදහසක් නානත්වයට දෙන්න. හැබැයි මේකට වැඩිය මේක ලොකුයි කියන්නේ යන්න එපා. එනිසා මේ එක එකක් දැක ගන්න නම් අපිට සිද්ධ වෙනවා මේකත්වයේ දැකීමේ ප්‍රතිපදාවදී අපිට සිද්ධ වෙනවා හිතාමතා කරන දේවල් පොඩ්ඩක් නතර කරලා සිද්ධ වෙන දේ දිහා බලන්න. ඒ තමයි හික්මීමේදී කායන සීලේදී අපි කරන්නේ හිතාමතා කරන සතුම් මැරීම හොරකම් කිරීම ආදී කාය දුස්චර්ච නතර කරනවා. ඒකට මම වැඩි වෙලා බණ කියන්නේ නැහැ. මොකද හැම කෙනාම මේක පිළිගත්ත පදනමක ඉන්න නිසා. ඊට පස්සේ චිත්තවිසුද්ධියදී නැත්තම් සමාධි ශික්ෂාවේදී අපි කරන්නේ අපි මේ කරගෙන ඉන්නකොට කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්දාදී අර කරපු කාමේ කාම සංඥා වෙනවනේ. උඩ ප්‍රතික්‍රියා කරන්න එපා. ඒ ඒ ඒ නීවරණ වලින් තමයි මම කවුද කියලා තේරෙන්නේ තේින්න දෙන්නේ. හැබැයි යම් වෙලාවක අපේ හිත කියනවා නම් දැන් නීවරණාව මම ගණන් ගන්නෑ. ඒ වුණාට මම ප්‍රතිපදාම ප්‍රතිපදාව වශයෙන් එහෙනම් කය අරගන්න. හුස්ම ටික අරගන්න. ඉන්න ඉරියව අරගන්න. එහෙන් යෝජනාවේ නැත්තම් කරන දේවල් නෙවෙයි අසංස්කාරිකව සිදුවෙන වචී සංඛාර මනෝ සංඛාර එනවනම් ඒ වෙනුවට ඒව නැති වෙලාවට අපි බලන්න සලකුණක් විදියට අරමුණක් විදියට හෙට්ටුවක් විදියට වාංගුවක් විදියට අඩයක් විදියට කය පාවිච්චි කරන්න. කරමින් කරමින් කරමින් නීවරණ වලට නටන්න දෙන්න. නීවරණ පෝෂණය කරන දැනකට යන්න එපා. නීවරණ නැති කරන පිරිසක් අතර ඉන්න. සීලයක් සමාදන් වෙලා ඒ නීවරණ දිහා බලන්න මේ නීවරණ ඇත්තටම මම යා කවුද කියලා පෙන්වන්න. මොකද නීවරණ හරිම අව්‍යාජයි. හරිම තාත්විකයි. එනිසා නීවරණ වලට එන්න දෙන්න පුළුවන් වෙන්නේ තපතේකට විතරයි. අනිත ඔක්කොම ලැබුව ආපුවාම බය වෙනවා. හැබැයි ඒවට තමයි පහඳින්නේ යටි හිතේ කරේ නෙව්වගේ වැඩ. උඩු හිතෙන් විරුද්ධත්වයක් පේනවා. විපස්සනා කරනකොට නෑ නීවරණ නීවරණ වශයෙන් අඳුර ගන්නවා. ඒ නිසා අපි හොයාගත්ත සූත්‍රයක් සාන්තිතික සූත්‍රය කියලා. ඒකදී බුදුරජාණන් සඳහන් කරනවා. තමන්ගේ හිතේ කාමච්ඡන්දේ තියෙනවා නම් තමන්ගේ හිතේ කාමච්ඡන්දේ තියෙන කියලා දන්නවනේ ඒක තමයි ධර්මයේ සාන්දෘෂ්ටිකත්වය කියන්නේ. ඒ තමයි ධර්මයේ තියෙන ඕපනයික ගතිය. ඒ තමයි පච්චත්ත වේිතබ්බ ගතිය. ඒ තමයි විඤ්ඤෝහි ගතිය. කාමච්ඡන්දේ තියෙනකොට කාමච්ඡන්දේ කියලා දැනගන්නවා. හරියට ආස්වාස කරනවා ආස්වාස කරනවා කියලා දැනගන්නවා වගේ. වම තියෙන වෙලාවේදී වම කියලා දැනගන්නවා වගේ. ඉතින් අපිට ආගම කියනවා වම කියනලා වම දැනගන්න එක හොඳයි. ආශාසල ආශාස කියන දැනක හොඳයි. හැබැයි කාමච්ඡන්දේ නම් කිට්ටු කරන්න එපා. අපේ හත්මුතු પરම්පරාවක් තිබිලා නැහැ. ඒක අපි ඉපදිලා තිනෙත් අම්මගේ තාත්තගේ කාමච්ඡන්දේ නිසා තමයි. අපි කාමයේ දරුවෝනි. අපිට පුළුවන් මේක මේ ලෝකෙන් අයින් කරලා ගුඩයක් අයින් කරන්න. බෑ. දරුවචන් වහන්සේත් කාමච්ඡන්දේ කෙරුවා බුදු වෙන්න ඉස්සෙල්ලා නැත්තම් යතෝදරාව පිටමිනියෙක් එක්ක ගිහිල්ලා රාහුල කුමාරයා හම්බුනේ. මට දැකයි. උන්වහන්සේට ප්‍රතික්ෂේප කරන්න බෑ. උන්වහන්සේ කියන්නේත් නැහැ කතාස් බඳින්න එපයි කියලා. හිරයක් ගන්න බෑ කියලා කියන හැබැයි. ඔව් ගත් එකට හිර වෙන්න එපා. ඒ කියන්නේ වෙන ගෑනු පස්සේ යන්න කියන එක නෙවෙයි. ඕක ಜಾති <clears throat> බෝ කරන දේ. හැබැයි ඕක අදිෂ්ඨාන කරලා ගන්න පුළුවන් ඒ ඒ නානත් දෙයට වැඩි ඒකත් රසයක් තියෙනවා මේ ළඟදි මම අහගෙන දෙන්නෙක් කියනවා ඒ Brahmacharyen එහෙම නැත්නම් මේ අබ්‍රහ්මච බ්‍රහ්මචර්ය කියන එක තමයි කියන්න තියෙන්නේ බ්‍රහ්මචර්යම නැත්නම් අපිට හුදේකලාව කියන්න පුළුවන් ඒකට තම විවේකී කියනකොට ඒක කාම උද්දීපනයකට වැඩිය රසවත් දෙයක් සූරතාන්තයට වැඩිය රසවත් දෙයක් ඒ කවුරක්වත් පිළිගන්නේ නැහැ. පිළිගන්න බැරිකම නිසා තමයි යාතමාත බලන්නේ. නමුත් මේකේ තියෙන මේ රසය තේරුම් ගත්තනම් තේනවා අපිත් එහෙම නැත්නම් මේ භ්‍රමරාජ්‍ය රකින්න කෙනත් උදේකලාව බලන කෙනත් රසයට කැමති අපි ගන්නවා රසයක් දෙවන්නේක් නැති. බාහිර වස්තුවක් නැති ඇතුළෙන්ම හට ගන්න. එයින් අපිට තියෙන හැම කාමයකම මොනවා හරි බාහිර වස්තුවක් වෙන. ඒකට කියනවා උපභෝග වස්තු, පරිභෝග වස්තු, සුඛ උපභෝග, සුඛෝපභෝගී. මේක කිසිම සුකෝභෝගීත්වයක් නැහැ මාත් එක්ක මම ජීවත් වෙන්නේ අරහා සමාන ඊටතදී හොඳ එහෙම නැත්නම් කියනවා දෙදෙනෙක් දෙදෙනෙක් විසින් කළ කළ යුතු දිය කිසිං හමාන කරන කාමයට වැඩිය බුදුරජාණන්සේ භ්‍රමචර්යයේ සැපයක් පෙන්නන ඒක බලන්න අමාරුයි අපිට අරකට දාශකම් කරනවා ඒ නිසා යම් කිසි වෙලාවක මේ නීවරණ වලින් තමයි මමයා කවුද කියලා හරියටම තේරෙන්නේ කියලා නීවරණට එන්න දෙන්න එන්න දෙන්න කියන්නේ ගෙන්නනවා කියන එක නෙවෙයි එනකොට දැනගන්න මෙන්න මේ නීවරණ තියෙන කියලා. ඒකේ ලස්සන වැඩක් තියෙනවා. ඒක තේරෙනවා නම් කාමච්ඡන්දයක් ආපිරායේ කාමච්ඡන්දයක් Tamange හිතේ කියලා කියලා දන්නවනම් එයාට පැකේජ් එක හම්බ වෙනවා. කවදාකවත් ඒ හිතේ द्वේෂේ නැහැ. කවදාකවත් ඒ හිතේ නිදිමතක් නැහැ. නිසකව දන්නවා මේක කාමච්ඡන්දෙක් කියලා විචිකිච්ඡාවක් නැහැ. උද්දච්ච කුක්කුච්චය කියලා කියන අතීතයේ තැවීම සහ අනාගතය පිළිබඳ සංකා කිරීමකුත් නැහැ. මොකද ආපු කාමච්ඡන්දේ වැඩනේ. නිසා කාමච්ඡන්දේ දැන ගැනීම හරහා නීවරණ හතරක් යටපත් කරනවා. ද්වේෂය අපේලා බලන කවදාකවත් ඉන්නේ නැහැ. කවදාක කාමච්ඡන්දේ පලාතක නැහැ. මේ තියෙන ද්වේෂය කියලා සැකහැරලා දන්නවා විචිකිච්ඡාවකුත් නැහැ. දැන් මේ ද්වේෂය කොච්චර පිච්චෙනවද කරන අතීත නාගතේකුත් නැහැ. නිසා ද්වේෂයේ පොඩ්ඩක් මල්ලේ කිල්ලෝට උණු ටික වගේ තියෙන්න ඕනේ අප්පා. නැත්තම් මේ ගමන යන්න බෑ. දෙය ඇනලා දාන්න ඕන කවුරුරේ ආවම නිකන් පේන්න වගේ නිකන් ආවට ගියාට වගේ උන ඔක්කොම උඹ මට තරහ ගැස්සුවා මට කේන්ති ගියා මම සමාවෙන් මචං කියලා කියන්නේ. එවනි තු කරන්නේ කොහොමද මේක? කාමච්ඡන්දයක් ටිකක් තියෙන්න ඕනේ. මගේ දස මේ ශාලාවේ භාවනා කරන ඉඳලා ලොකු සාන්තිකාට ඇවිල්ලා කිව්වා මෙහෙමයි මෙහෙමයි දැන් අමු කාම චරිතයක් මට තිබුණේ. ඒ විශේෂම කාමයේ ගැන පශ්චාත්තාපය. ඇවිල්ලා කිව්වා මෙහෙම එක දිගට එක විදිහට තියෙනවා. ඉතින් දැන් මොකද කරන්න කියලා. ඒ ඉතිවිලා තියෙනවා මම කියන්න පුළුවන් උනේ ඉදා තමයි. මම හිතන්නේ එදාට කොහොත් තමයි පළවෙනි වතාවට ප්‍රේමදාස ජනාධිපති වෙච්ච දවසේ. මට ඊට වැඩිය ජොලියක් ආවා. මට ඇහෙනවා ජනාධිපති වෙලා රාජ්‍යඥ දානවා. මම ඇවිල්ලා කිව්වා උසන් කිව්වා ওই වෙලාවට කාමච්ඡන්ද පොඩ්ඩක් දාලා බලන්නයි කිව්වා. මොකද වෙන්නේ කියලා. ඉතින් මොකක්වත් නැතුව හොඳට පාළුවේ ඉන්නකොට මට පුදුම ආසාවක් තියෙන ඒ ගාමම ගිහලා වාඩි වුණා. වාඩි වෙලා අර වගේ හොඳට නඩසේ කාමච්ඡන්ද ඕනේ ඉස්සල්ලාම කලර්ඩ් එකේ. ඊට පස්සේ බ්ලැක් ඇන්ඩ් වයිට් වෙනවා. ඊට පස්සේ බ්ලර් වෙලා යනවා. ඒකට black and white colored ආපු ගමම මම ලොකු සාන්තියට දුවන ඇවිල්ලා කිව්වා මේමයි සාන්ති එක හරි ජොලි වැඩේ. ඒ කාමචන්දේ දාපු ගමන් 3D colored එක පෙන්වනවා. ඊට පස්සේ 3D නේ flat එකේ colored පෙන්වනවා. ඊට පස්සේ black and white. ඊට පස්සේ white resolution good පෙන්වනවා. ඊට පස්සේ resolution එක බොඳ වෙලා ගියා. මේ නම මොනවා කියනවද කියලා මට තේරෙන්නේ නැහැ. <laughs> තේරෙන්නේ නැහැ කියලා ලොකු සාන්ති මට කිව්වා. මට තේරෙන විදිහට මං කිව්වේ දාලා බලන්න. අපි ළඟ තියෙන්නේ අර පොළොස් සම්බුලට පොළොස් ලුණු මදි නම් පොඩ්ඩක් ලුණු ටිකක් දාන්නට වැඩිය දාන්න එපා. අවශ්‍ය නම් කහ ටිකක් දාන්න. ඒ ටික දාලා පදම ගන්නවයි කියන එක ඒක බුදුහාමුදුර කළ දෙන දෙයක් නෙවෙයි. නිසා මේ ඒකත් සංඥා නැති එක නෙමෙයි මම මේ පෙන්වන්න හදන්නේ. මේක මේ ආගමෙන් දෙන දෙයක්වත් බහනල වෙන ඵලයක්වත් නෙමෙයි. ඒකත් සංඥා කොටු කරන්නේ. ඒක කියනවා මේ මූලද්‍රව්‍ය වල මේ තඹ පිත්තලෙන් වෙන් කරපුවාම පුදු වටනකමක් තියෙනවා. තඹ පිත්තල කලවම් කරපුවම සරුව පිත්තල කියලා කියන්නේ. ස්තම්භ වෙනමයි පිත්තල වෙනමයි ගන්න පුළුවන්. යකඩ වෙනම ගන්න පුළුවන්. පුදුම වටිනාකමක්. ඒක තමයි අරහං කියලා කියන්නේ. අරහං කියලා කියන්නේ අනිද්දයෙන් වෙන් කරගෙන නික්ලේශී. තඹටන් තඹ විතරයි. හතරන රත්තරන් විතරයි. කැරට් 24යි. ඒක හොඳ සන්නායක ශක්තියක් තියෙන රත්තරන් වල. මොන හරි කලවම් වෙච්ච ගමන් සන්නායක ශක්තිය අඩු වෙනවා. රත් වෙනවා. අනිත් වගේ මේ කාම ඡන්දය හෝ එහෙම නැත්නම් අපි කියන මේ ඒකත් භාවයේ හෝ මේක වෙන් කර දැන ගැනීම සඳහා පුංචි මේ පරිශනාගාරයක් තිබුණා. ඉතාම සූක්ෂම පරිශනාගාරයක් වань. ඒ වෙන් කරනවා කියන එක මේ නිස්සාරණය කරනවාද කොහොද කියලා වචනක් තියෙනවා. රිෆයිනින් කියලා කියනවා. රිෆයිනර් එක හරීම වේදන් අධික දෙයක් ඔය පසුගිය අවුරුදු 200 මිනිස්සු හොයාගත්ත ඒක තමයි. මේ යකඩ වෙන් කරලා අඳුනගත්තා, පිත්තල වෙන් කරලා අඳුනගත්තා, රත්තරන් වෙන් කරලා අඳුනගත්තා. අඳුනගත්තට පස්සේ ඒ වගේ ಗುಣ මිනිස්සුගේ වාසියට හිටිනවා. හැබැයි ඌව මේ හිතලා බලන කරන දේවල් නෙවෙයි. නමුත් ඒ වගේ මේ හිතේ තියෙන චෛතසික මේ ඒකත්ත සංඥාව නැත්නම් නානත්ත් සංඥාව එකක්වත් අපේ බුදුරට සින්න වෙන්නේ නැහැ. වෙන්කොල හඳුන ගන්න තමයි අපි රාගය අපම රාගය හඳුනනවා, ද්වේෂය අපම ද්වේෂය හඳුනනවා, ආස්වාසය අපම ආස්වාසය හඳුනනවා, ප්‍රසවාසය අපම ප්‍රසවාසය හඳුනනවා. මේ වම මේ දකුණ කීකිය යනකොට ඒකත්වයටත් වෙනම බෑග් එකක් හම්බේ, පැකට් එකක් හම්බේ. අන්න ඒකට දාලා බලන්න මේ නිසා කොච්චර ආගම් හදාගෙන මිනිස්සුયો අනිත් අයට දර්ශන කියලා දීගෙන ඒ අය අන්දමන්ද වෙලා මේ ඒකත්වයට මත් වෙලා තියෙන හැටිත් බුදුරජාණන්සේ මේක නානත්වය හා සමාන හුදු චිත්ත tattයක් පමණයි උඹේම මල්ලේ තියෙන එකක් ඕක නැත්තම් උඹට කවුරක්වත් උඹව බාගන්න බෑ ඒකත්වයට අපි අහුවෙන්නේ නැහැ ඒකත්ව දේශනාවට අපි අහුවෙන්නේ අපි ළඟ ඒකත්වයට ප්ලග් වෙන්න ඒ ඒ ෆියු මේක එක නැත්තම් මේ සොකට් එක තියෙනවා මේ දෙවෙන් කර හඳුනා ගැනීම තමයි අපි දේශනා මාර්ගයෙන් චින්තාමය මාර්ගයෙන් භාවනා මාර්ගයෙන් කරන්නේ. ඉතින් ඒක නිසා කරගෙන යනකොට මේක සාමාන්‍ය සමත කට්ටිය හිතනවා මේක ඒ සමත භාවනා කරනාට විතරක් තියෙන එකක්. එහෙම නැත්නම් ਸਰබලධාරි දෙයන්නාංශය දහනාට විතරක් තියෙන එකක්. නමුත් විපස්සනා කරනාට පැහැදිලිවම මේක ආරම්භක ශේෂයේදීම තියෙනවා. අපි විපස්සනාදී කරන්නේ සමත උපක්‍රම පාවිච්චි කරමින් මේක පරිච්ඡින්නය කරනවා. පරිච්ඡේද ඥානයක් පාඩපත් කරපුවාම ඒ ඒකත්ත කොටස අනිත්‍ය වටේට විශේෂ කළ සලකන්න එපා. අනිකුත් 24ක් සන්දර්භයන් අතර එකක් විතරයි. ඒක අතින් ආයි බුදුහාමර වෙනසකුත් නැහැ. බුදුරජාණන්සේක පළවෙනි වතාවට වෙන් කළ මානව වෙනුවෙන් කිව්වා මෙන්න මෙහෙම එකක් තියෙනවා. මිනිස්සු උඟක් පටලවාගත්ත දෙයක්. මේ ඒකත්ව සංඥාව. ඒකත්ව සංඥා යන තොරන් ගහන්න යන්න එපා. ප්‍රපංච කරන්න යන්න එපා. කතන්දර ගොතන්න යන්න එපා. වැල්වට අරන් කියවන්න යන්න එපා. ඒක බොහෝ වෙලා බලා සිටීම කරන්න පුළුවන් නම් ඒකත්වේ වශී කරගත්තා වෙනවා. ඉතින් මම එතනින් ධර්ම දේශනාව අන්ත කරන්න බලාපොරොත්තු වෙනවා. මේ දැනට තියෙන උපක්‍රම දැනට තියෙන සුතමේ ඥාන දැනටම තියෙන ප්‍රායෝගික ඥාන අනුව මේ එනේන දේවල් වෙන්කොට දැන ගැනීම අපිට කරන්න පුළුවන් ශ්‍රේෂ්ඨ කෘත්‍යයක් බවත් ඒක බුදුරජාණන් වහන්සේ අනුමත කරන ලද්දක් බවත් ඒ දේ දැන ගැනීම සඳහා අපේ මේ සීලයත් ශ්‍රද්ධාවත් සතියත් යදී සන්නද්ධ වෙලා ඉදිරියට යෑම සඳහා ශක්තිය සත්‍ය පිණිස වේවා ධර්මදේශනාවත් බලයේ පිණිස වේවා කියන ප්‍රාර්ථනාවයි ධර්ම දේශනාව අන්ත කරනවා ශිළු දිනාටම තෙරුවන් සරණයි අපි පර්ණ චාරිත්‍රාක් විදියට මේ ධර්ම දේශනා පස්සේ මෙතනදී විතරක් සාකච්ඡාවට පෙළඹෙනවා. ඒ නිසා අපි පුරුදු පරිදි ධර්ම දේශනාවේ සම්ප්‍රදාන කුල સમાප්තියට ඉස්සලා කාට හරි සාකච්ඡාව පිණිස හෝ කමඨාන් සුද්ධ කිරීමේ සීතයෙන් හෝ මාතෘකා වශයෙන් ප්‍රශ්න වශයෙන් කියන්න යමක් තියෙනවා අපි සාකච්ඡාවක නාමයෙන් සල්ප වේලාවක් ගනිමු නැත්නම් අපි ඊතාවතා ചാදී කාථා සජ්ජහානා කරන්නයි පෙළඹෙන්නේ ගොඩේ ඉන්න වෙලාවට එකපාරම නිකන් කිසිම රසයක් නැති බුදු පාම් පෙත්තක් පාගයි දැන් අවස්ථාව ඒත් ඔය කියපු ලක්ෂණ ඔය එකට එක එක ඇට්‍රිබියුෂන්ස් දෙන්න පුළුවන් එක එක ගුණාත්මක දෙන්න පුළුවන් සත්පුරුෂයාට ඊටාම රසයක් වැටෙනවා අසත්පුරුෂේ නෝට නියස වෙනවා දේ නම් එකමයි සත්පුරුෂයා යන්නේ ඒක බලාගන්නේ අනේ කොයි වෙලාවත් මගේ හිත කිසිම දෙයකට නොබැඳී ඔක්කොම හැඳි ගෑවිලා වගේ තියෙන එකක් බලනකොට යනවා මෙතෙන්දී නීරසකම මේ தത്വයට පත්වෙච්ච බවට සුබ නිමිත්තක් එයා ඒක දකින්නේ පෙර පෙරමග ලකුණක්. එහෙම නැත්නම් පුබ්බ නිමිත්තම් පුබ්බපගතම් කියලා හිතනවා. ඒකට එයා නීරසකම එන්නේ ඉස්සෙල්ලා එයා දැනගන්නවා දැන් මං යන්නේ නීරසකමට වෙනදනම් මම මේකට සාප කරනවා. අද බුදුහාමරණ විශේෂයෙන් ස්තුති කරනවා. ධර්මයේ විශේෂයෙන් සොන මේක තමයි සාන්දෘෂ්ටික බව ධර්මයේ. මේ මේ ජීවිතේම අත්විඳින්න පුළුවන්. සංඝයාට ස්තුති කරනවානේ මේ කරපු කට්ටිය විතරනේ සාසනේ රැක්කේ. මේකේ පයි කියලා පැට පිට ගිය කට්ටිය නන්නත්තර වුණානේ. ඊට සීලයට ස්තුති කරනවා මමත් මෙතෙන් හරි අද ඉන්නේ. මේ සීලයෙන් මේ දපණ දමාගත්ත නිසානේ කුරගහගත්ත නිසානේ නාස්ලනු දාගත්ත නිසානේ කියලා කවදා හරි හිතන්නේ මේ නීරසකම ප්‍රමෝදයක් ප්‍රීතියක් සතියක් සම්පජාඤ්ඤයක් පස්සද්ධියක් සුඛයක් පාටපත් කරගත්තා අපි කොච්චර පොහසත්ද කියලා කොච්චර නීරසකම වෙනවද අපිට ජීඳලා හැන්ද වෙනකන් නීරසකම වෙනවනේ ඉතින් ඒන හැම වෙලාවෙම පාටියක් දානවනම් සදාකාලික පාටියක ඉන්න පුළුවන් වරදින්නම ඕනේ වැරදියම් පුතේ වැරදියම් කියලා කියන්නේ. කෙලවයන් කෙලවයන් මට දෙන්නේ තුන කෙලවෙනකොට පුතුම සතුටක් එනවා. මෙවට බයි පුළුවන් මෙව කරන්න. අපි ළඟ දැනටම තියෙන එන්නකොට මුස්පින්තු පාටයි. ඒ නිසා බලන්නෙම කැඩෙන දිගේ එවනැල්ල දිහා බලනවා වගේ. දැන් මේක සතුටක් කරගත්තොත්. කියන්නේ විභාග පාස් වෙනකොට මයිත් එකේ ඉන්න ඔක්කොම අපේ ගෙදර ඉන්න ඔක්කොම ඩබල් ප්‍රොමෝෂන් කාරෝ ගැහුවත් විභාගයක් ආයෙ මොකොත් නැහැ ඩබල් ප්‍රොමෝෂන්. මට දිනේ යන්තම් පාස් වෙන එකනේ. මට ඒකත් පුදුම සතුටක් දෙනවා ඩබල් ප්‍රොමෝෂන් එකට. මට ෆුල් පාස් වුණොත් මම දන්නවා ෂුවර් අප්සෙට් කියලා. පළවෙනිය එහෙම වුණොත් මට හුම්ම ගන්න බෑ. 18 වෙනියා ලුකෝපච්චේ එනකන් ඉඳලා ඉන්න පුදු පුතේ. කී වෙනියද කියලා. අනිත් ඔක්කොම ඉතින් පන්ති පළවෙනිය තමයි. මං කියනවා දහනම වේද කී දෙනෙක් විතර ඉන්නවද පන්ති ඉන්නෙම 20යි ආ බොහොම හොඳයි ඔබ ඉස්කෝලේ බලයන් දිගටම ඉස්කෝලේ බලයන් මට මේ වැරදිල්ල මේ පෙරදිල්ල හැම වෙලාවෙම පේනවා මේ අඛණ්ඩව මම යනවා මොකද මම කිසිම බලාපොරොත්තු වෙන්නේ නැහැ ඊට පස්සේ ඉස්සිද්දලා ගියාට පස්සේ ඔක්කොම ෆස්ට් ක්ලාස් ගන්න හදිනවා මට එහෙම එකක් නැහැ මම ඉංග්‍රීසි මීඩියම් කරා මම දන්නවා ඉංග්‍රීසි හරි ඉගෙන ගන්න පුළුවන් මට ওই මගුල ඉගෙන ගන්න දෙයක් නැහැ 3rd class ඊට පස්සේ ෆස්ට් ක්ලාස් ගිය කට්ටිය ඇග්‍රීන රිසර්ච් ඉන්ස්ටිටියුට් එකට ගත්තා ඔක්කොමලා. අරගත්තට පස්සේ උන්ට කොමන් සෙන්ස් නැහැ. ෆස්ට් ක්ලාස් කාපි එකකට රිසර්ච් එකක් කරන්න බෑ. උන් පොතේ විතරයි දන්නේ. ඊට පස්සේ උන් විනිශ්චය කරා සෙකන්ඩ් අපර් එකක් මිසක ඊට පස්සේ අපි ෆස්ට් ක්ලාස් ගන්න නැහැ. සෙකන්ඩ් අපර් එකත් ෆේලියර් එකක්. කොමන් සෙන්ස් නැහැ. ඇග්‍රිකල්චර් කියලා කියන්නේ කොමන් සෙන්ස්. මුළු රිසර්ච් ඔක්කොම බරු. කරන්නේ ඔක්කොම ක්වීන්ස්ලන්ඩ් වල තියෙන කාලගුණය ගැන. මේ ලංකාවේ රිසර්ච් කරනවා ක්වීන්ස්ලන්ඩ් වල තියෙන. ලංකාවේ තියෙන වෙන දේශගුණය මේ වෙන දේශගුණය. මේ සෛලෝ හදන හැටි අනම්මනව ගුණ. අපි සෛලෝ කියන්නේ මොකද්ද දන්නේත් නැහැ. මොනවද දැයිද අපි ඩිග්‍රී ගන්නවා. අන්තිමට බලනකොට මේ 3rd class degree ගත්තට පස්සේ සම්පූර්ණ ස්වභාවයක ඉන්න පුළුවන්. ඉතින් ඒ හරියන හරියවිල්ල මොකද්ද මුස්පේන්තුවක් මට එදා ඉඳලම තිබුණා. මේ වරදිනකොට ඒක තියෙන මනුස්සකමක් නිකන් දාඩිය ගඳ එනකොට නිකන් මඩ ටිකක් ගෑවෙනකොට ආයෙ එහෙම ගෑවිච්ච කට්ටියත් එක්ක ඉන්නකොට තියෙනවා හරි වැඩි සෑහෙන කාලයක් යන්න පුළුවන් මොකද ලොකු දේවල් බලාපොරොත්තු වෙන නිසා මේ බලාපොරොත්තු සුන්ගීම බලාපොරොත්තුවක් කරගන්න ඌගේ බලාපොරොත්තු කවදා සුන් වෙන්නේ නැහැ කියලා ට්‍රුම් පාලියලා තියෙනවා have an appointment with a disappointment so we'll never get disappointed එනිසා මේක බලාපොරොත්තු සුන්ගීමේ ලකුණක් ඒක නිසා කියනවා නිවන කියලා කියන්නේ පූර්ණ බලාපොරොත්තු සුන්ගීමක් මමියත් නැතිවීම. ඉතින් ඒක ලෑස්තිලා ඵලයන්කෝ. ඒකේ පෙර ලකුණ තමයි පාළුව. තනිකම. කම්මැලිකම. ඒ නිසා ගුණදාස කපුගේ කියනවා පාළුව දෙවනත් කරලා උඹ නාඩං උලලීනෝ උඹටත් එක්කලයි මම පැල් කවිය කියන්නේ උඹ නාඩං රත්තෝ උඹ නාඩං කියලා මම රත්තට කියනවා බුද්ධේ ඉඳලා ඇඳනකෝ ඕකමයි ඕක අහන ප්‍රශ්නේ. ඒ කියන්නේ මේක එනවා බාහිර ගන්න කැමති නැහැ. බණ්ඩන්න එපා උඹටත් එක්ක මම පැල් කවිය කියන්නේ. ඒක හෙලි කරන්න ඒකේ බුදුම රසයක් තියෙනවා. ඒක හෙලි කරන්න බෑ හැමතැනම හොලිවුඩ් ගිහිල්ලා කරන්න බෑ අපිට මේක. කානිවල් එකේ කරන්න බෑ. අපි ඒක තිත්තා කරන මේ පාළු ගතිය කරන්න තමයි මේ කහසිවුරක් දැම්මේ. පාළු ගතිය කරන තමයි තට්ට ගෑවි. මේ පාළු ගතිය ඕන නිසා අපි ප්‍රියංගේ වෙන්ගුණේ. පාළු ගතිය දෙන්න තමයි කැලේට ගියේ. වරේ. ඒ පාළුවතිය වරේ. හාති කොන වරේ. හාත්පස වරේ. ඒකට ඔන්න බුදුහාමුදුර එනවා. ඔය ඒක නැති කරන්න එන ඔක්කොමලා මයිකල් ජැක්සන් එයි, සාෂා එයි, ගාමිණී පොන්සේකයි, මාල්නී පොන්සේකයි, ඒ ඔක්කොමලා කරන්නේ දේවදත්තගේ පණිවිඩය තමයි. නැත්තම් ආර්යගේ පණිවිඩය තමයි. පාලුකම නැහැ. හරිම තාත්තිකයි. හරිම නැචරල්. අනිත් ඒක නඩත්තු කරන්න දෙයක්වත් නැහැ. ඒක ඒක විසින් නඩත් වෙනවනේ. අපිට තියෙන පුළුවන් එක ප්ලග් වෙන එක විතරයි. පාලකවලට ප්ලග් වෙලා ඉන්න. ඒකට ඒක කාම භෝගීන අපි දිහා බලන්නවත් වෙන්නේ මම කාල කන්‍යෙක් කියලා අපි. අයින් කළා දානවා. දැන් දැකපු ගමන් අපි දැකම සීට් එකක් දීලා අයින් වෙන්නේ මොකටද? මේ ඕල්පණත් එක්ක මොනවා කතා කරනකෝ අඩු ගඳ. වැත්තකට කරලා. ඉතින් ඕන තැනකට යන්න බෑ. ස්වාමීන් වහන්සේ අයින් අයින් අයින් කියන්නේ ඒක නොදකින් කියන එකම තමයි. අපිව ගණන් ගන්න. ඉතින් මට ওই බව දන්නා මම ওইට අවුරුදු 5කට ආයකට ඉස්සලා පැවිදි වෙනවා. මං හිතුවා මේ සැලකිල්ලට කියලා. නෑ. ඇසුර කරන්න කැමති නෑ. ඔය සංසාරට ඔය සාමාන්‍ය ජීවිතේ කතා කරන්න යන්න එපා කියලා පොඩි උමුත් බය කරනවා. ඒකල කියන සාංශ අපි දන්නේ මේවා ඔබාන්තරට කියන්න කටට නැද්ද දන්නේ කියලා හරියට අපි අංගාර ලෝකෙන් ආපු ඉන් වගේ. ඔයගොල්ලන්ට වැඩි කාලා තියෙනවා අපි පොඩ්ඩක් ඈඩ් කරනවා. ඒ ඩිස්ටන්ස් එකේ පුදුම විවේකයක් තියෙනවා. ඒක අනිවාර්යයෙන්ම අබිරමණය කරන්න ඕන. ගොඩනේ කිතර මේ ගෞරවයට කියලා පඬිතරව ඉන්න කාලේ කමටහන් සුද්ධ කරන්න බැරි ඉඳ පන්තිලා දන ගහලා තියාගෙන හිටියා. අනික කට්ටිය කමටහන් ලියනටි අහගෙන ඉන්න. මැලේසියානු කොට තද වෙලා හොඳටම මුකින තමයි මොකට දෙන්නේ මම කමටහන් ගයි වහන්න. අර කයි මේ ඊට පස්සේ මම ඌගිදායනේ මම මේ කමටහන් දෙන්න පුරුදු කරනවා කියේ. අයිද මං කිව්වා උගා කල් ඊට පස්සේ මං කම මේක මට දීපු පනිෂ්මන්ට් එකක්. මට ලියන්න තේරෙන්නේ නැති නිසා මම ළඟ තිබ්බයි කියලා. ඊට පස්සේ දැන් ඌට චෝදනා ගොනු කරගන්න විදිහක් නැහැ. මම ගම ඔක්කොටම කලින් යන්න ඕනේ. අහගෙන ඉන්න ඕනේ මොකද මගේ ප්‍රසන්ටේෂන් එක හොඳ නැහැ. නැත්නම් මගේ ඌ අහන්න එන්න එපා. මම කියනවා මේ මගේ කුටුන්නාන්සට කියන්න. මම අහගෙන ඉන්නවා. ඉතින් උඟ දෙයක් ඉතින් මම ප්‍රොමෝට් කරලායි කියලා. ප්‍රොමෝට් කරලා නේ පන්ති පිළිවෙතේ ධන ගසලා තියෙන්නේ. ඉතින් මට හරි ජොලි. අද බලන්න මම කී දෙනෙක්ගේ කමටහන් සුද්ධ කරනවද කියලා. කොයි දෙනා මොනවා කිව්වත් මම දන්නවා මම මේක අහලා තියෙනවා කල්ලාතු. මම කාලා තියෙනවා මේ කෑමනේ. ඉතින් ඒ මනසගේ දෝෂය නෑ. හොද මමත් ටික කාලා ඉතින් ඩා. ඊමණසේ කියන ඔක්කොම තමයි. දැන් කවදා හෝ හුදකලාවට ওই පාළුව කියන නම අයින් කරලා හුදකලාව දාගත්තාම තෙන්ද. ඔක පිරිච්ච ගතියක් කියලා දාපුවම ඔය බලන්නේ පාළුව එනකොට දතේ එකක්ම කිසි එකක්ම නිදිමතක් බඩගින්න මොකක්වත්ම නැති වෙලාවෙ නේ ඉන්නේ. හොඳට ස්ටඩි කරන්න පහළ වෙන වෙලාවේ කවදාකවත් දතේකක්වත් තියෙන්න බෑ. ඉසිකක්වත් නැහැ. ආතතියක් නැහැ. නිදිමතක් නැහැ. පහළුව තමයි පෙර නිමිත්ත. අපිට තියෙන ලෝකේ තියෙන ඔක්කොම ආතති නැති වෙනකොට මේක පහළුව නමින් තමයි ප්‍රසිද්ධ වෙන්නේ. අපි ඒකට කියන්නේ නොදැක වගේ නොදකින් කියන වගේ බොහෝම ආදරය කරනවා. පහළුව එනකොට සියල්ල සම්පූර්ණයි. ඒක පිරිච්ච ගතියක්. ලොකු සංසේ දුන්නේ ඒකට සාසන සම්පත්තියක් කියලා. ඒක සාධන සම්පත්තියක් කිරීම ඔය පොට්ටපාද සූත්‍රයේ කියනවා මේක මහන්නේ දරතයක් තමයි. පරිලහයක් තමයි මේක ප්‍රමෝදයක් කරගන්න කියන. බ්‍රේන් වොෂ් එකක් තියෙන එක. මේක ප්‍රමෝදයක් කරන මේක සත්‍ය සම්පජඤ්ඤය කරගන්න මේක ප්‍රීතියක් කරගන්න මේක සුඛයක් කරගන්න පස්සද්ධියක් කරගන්න සුඛයක් කරගන්න. එතකොට මේ පාළුව සුඛයක් කරගන්නවා කිව්වා මේක රැඩිකල් රිෆ්ලෙක්ෂන් එකක් නේ. එක මිනිස්සුෙකුටම දෙකේ ඕන එකක් ගන්න පුළුවන්. ඉතින් බුදුන් අදහන කෙනා කියනවා මේ පාළුවටම දෙනවා නම ප්‍රමෝදේ කියලා. gladness glad game එකේ තියෙන කොලියන්නගේ. there is a reason to be glad under any circumstances. අපිට තියෙන gladness එක ගන්න තියෙන ක්‍රමය විතරයි. පාළුව එනකොට සියල්ල සකස් කරලා තියෙන කියන්නේ මුළු ලෝකෙම වේදිකාව සකස් කරලා තියෙන්නේ ලෙඩ රෝග කරදර අතටි මුකුත් නැහැ. ඒ தත්ත්වය අපිට පේන්නේ පාළුකම. ඒ අපි පාළුකම වෙනකොට හුදේකලාව කියන නම දානවා. වචන සෙට් එකක්ම තියෙනවා. ඒ වචන සෙට් එක දාගත්තාම කවුරක්වත් එන්නේ අපිට විරුද්ධව ඇපිල් උසාවියට යන්න. අපිට විරුද්ධව චෝදනා කරන්න ප්‍රශ්න නැහැ නේ මම පාළුව අගේ කරන උඹට මොකක්ද ඇති වෙන්නේ? ඒක පොඩි දෙයක්. සමස්තේ සිස්ටම් එක ඔක්කොම ඔක්කොම එකට දාලා මේ මේ ෆෘට් සලාඩ් එකක් හදන්නකෝ ඔක්කොම එකට හදපු ෆෘට් සලාඩ් එක. එහෙනම් තමයි සලාඩ් එක. ඔක්කොම කලවම් කරලා දානවා. නැත්නම් මෙහෙම හිතන බත් කනකොට අපි දන්නා මේක ඇඹුල් රස ලුණු රස අර මේක මේක ඉස්සරහා කෑම මේක පස්සේ කෑම මේක ඇඹුල් අර මේ කියලා. ඒක වමනේ කෙරුවට පස්සේ හිතන්නකො. බත් කාලා කාට හරි වමනේ ගියා. දැන් ඔන්නේ ඒකත් එක්ක. කණ්ඩ ඉස්සලා ඕන කෙනෙකුට කියත හැකි අනේ එන්න අනේ තැමති විදියට බෙදාගෙන කන්න කියලා. දැන් වමනේ කෙරුවට පස්සේ කියත හැකිද? <laughs> අනේ විනාසයි. අරකම තමයි අතුරට ගිහිල්ලා කලවම් වෙලා එළියට ආවට පස්සේ ඒ කියන්නේ ඒකත් කියලා කියන්නේ අරමුණේ වම දකුණ මේ ආනාපාන ආස්වාස ප්‍රසවාස වෙන්කර වෙන්කර තියෙන එක කැමේසේ ඇරලා තියෙන එක ඔක්කොම අරගෙන කලවම් වෙලා ඊළඟට දාන එක ඒකේ ආස්වාස ප්‍රසවාසයක් තියෙනවා සද්දක් තියෙනවා වේදනක් තියෙනවා හිතවිලි තියෙනවා ඔක්කොම දෙනවා ගොජේ ඒ සමස්තේ ඒකේ හොඳ නරකද මුල මැද අගද මොකක්වත් හොයන්න බෑනේ ගොජේ ඒකට තමයි මම දාන්නේ ඒකත් එක්කින් නම. එහෙම එහෙම අත්දකලා තියෙන වෙලාවල් තියෙනවද භාවනාදී තමයි මතක් වෙනවද එහෙම ඔක්කොම තියෙනවා. අද්දක් තියෙනවා හිතවිලිත් තියෙනවා වේදනක් තියෙනවා ආනාපානෙත් පැත්තක තියෙනවා සමස්තය යනවා තමයි නොදැක්කවක ඔහේ බලන්න. භාවනා කරනකොට මේ භාවනා කරගෙන යනකොට ඒක පාන්නේ ඈ සිත රිද්දුමක් හා එන්නේ ඒක සිද්ධි කරන්න. ඒක හොඳ ඒක තේරෙන්නේ නැතිකම තමයි ওই කියන කම්මැලිකමේ ආරම්භය. මේ මෙතෙක්කන් නම් කරන්න පුළුවන් දේ වෙන් කළ අඳු ගන්න පුළුවන් දේ ඔක්කොම කලවම් වෙනවා. පිසිගේ පලාමල්ල වගේ. මේක දිහා බලන් හිටියට තමයි දන්නවනම් මේ හොඳට පිරිසිදු තැන ඉඳලා තමයි මේ කලවම් උනේ කියලා. ඒ කලවම පිරිසිදු වෙනකොට තියෙන රාගය කලවමේදී විරාගයක් බවටපත් වෙනවා. එහෙම කිව්වම තේනවා. තන්තන් වශයෙන් තියෙනකොට ආස්වාද ප්‍රසද්ද රාගයක් ඇති වෙනවා. අපිට දැන් ඔක්කොම කලවම් වුණාට පස්සේ විරාගයක් නෙන්නේ. ඒක පිළිබඳව ප්‍රේමයක් නෙවෙයිනේ. ඒකට කියනවා විරාගේ විරංජනේ වෙනවා කියලා. කැම මේසේ තියෙන කැමයි වමන කරපු කැමයි වමන කරපු කැම විරංජනේ වෙලානේ තියෙන්නේ. ඊට පස්සේ කක්ක කෙරුවට පස්සේ එකම පාටනේ. ඒක ඇය ගණ්ඩන දෙයක් නැහැනේ. වමනේ ගැන කියන එක ටිකක් කතා කරන්න පුළුවන්. ඒ වගේ මේ ඔක්කොම අරමුණු වින් වින් වශයෙන් පිංගංගොල දීශවල දාලා තිබුණ දේ කාලවමනේ කෙරුවා වගේ ඔක්කොම පේනවා. ඉතින් අර මෙච්චර ආසාවෙ ගිය මනුස්සයල දැන් ආස නැති දෙයට ආස කරන්න වෙනවා. විරංජන වෙච්ච දෙයකට ආස කරන්න වෙනවා. ඒ නිසා බුදුන් කියනවා විරාගෝ තෙට්ඨෝ ධම්මාන. මේ මතුවෙන විරාගය තමයි ධර්මයන්ගේ ශ්‍රේෂ්ඨම ධර්ම. කැමති නම් අගේ කරපන් කැමතිනම් බෝ කරපන් කැමතිනම් භාවනා කරපන්. තාමත් මොන වන ගහච්ච තෝ පිටිනක් වගේ. නේ මෙතන මේ මේ රාගේ විරාග වෙන තැන. රංජනේ විරංජනේ වෙන තැන. මේ ගොජේ එන තැන. මට පුළුවන් ද කොච්චර වෙලා මේක ඉන්න තරම් සද්ධාවක් තියනවාද? මට කොච්චරක් මේක සඳහා තීල ආරක්ෂා කරනවාද? මට කොච්චරක් වෙලා මේක සතියෙන් ඉන්න පුළුවන්ද? අපි යන්නේ දැන් දිනුමකට හැබැයි නිතරම ජයකට. අපිට විරුද්ධකාරයක් නැහැ දැන්. මේක වෝක් ඕවර් එකක්. අපි මේ රණ්ඩු කරලා දිනන්නේ නැහැ. අපිට ඕනෙලා තියෙන බුදුහාමුදුරු කියන මොන රණ්ඩුවක්ද යකෝ මේක කවුරක්වත් නැහැ විරුද්ධ පක්ෂේ. ඔකත් එක බලන්න හිටපන්. මේ බලන්න හිටපු මනුස්සයාට ලෙඩක් වෙන්න ඉස්සලා එන ගතිය, වයසට යනකොට එන ගතිය, රෑ වීගෙන එන ගතිය හරි ආසාවක් හිතෙනවා. ඉතින් මෙතෙන්ද නියන්න හදන්නේ. රෑ වුණාට පස්සේ මේ සංඥාවල් වැඩ කරන්නේ නැහැ නේ. බයක් චකිතයක් නේ තියෙන්නේ. ඒතර බය චකිත කට්ටිය කොන් වෙනවනේ. මට ලෝකෙම හම්බ වෙනවා. මම ලෙඩ වේගෙන එනකොට මම දන්නවා අනිවාර්යයෙන්ම මම පැවිදි කරන දවසේ ලොකු සංසෙල් ලෙඩ වුණා. අපි බෙර ගහගෙන දවුල් ගහගෙන පූජාල හැතිගෙන පඬිසාන්ති ගියා. කුලදරුවෝ තුන්නමක් ඉන්නවා තුන් දෙනෙක් ඉන්නවා පැවිදි කරන්න. මට අමාරුයි. ওই නම කැමැති දෙයක් කරන්න. පඬිසාන්ති ආ ලෑස්තින හරිදම් පැවිදි කරනවා. ලොකු සාංශර ධර්මමය විවේකයක් ලැබෙලා තියෙනවා. කවුරක්වත් බාධා කරන්න එපා. උත්සවය කරන. අරක සම්පූර්ණයෙන්ම අමතක කරලා ගත්ත ඉස්සරහට උන්වහන්සේ විවේකේ ලැබෙච්ච අපියා. කිව්වනේ අයියෝ බහු ලොකු සාංශර මෙච්චර වටන පින්කමකට ඇවිල්ලා නායකත්වය ගන්න වෙන පිස්සු. ලොකු සාංශර අපවත් වුණා. අපිට පහුවෙන්ද ඉතින් අපි සංඝ සුබද සංශේ මම ඔක්කොම ගෙදර මෑණියන්ගේ ගෙදර දාන්න. ලොකු අනිසංශේ ආවි ලොකු සංශේ බල්ලා යන්න පාත්‍රේ ගෙනාවෙත් නැහැ. ඇස්සේ වාහනයක් කළා පාත්‍රෙත් ගෙන දැන් පහුවෙන්ද උදේ දාන මේ නමලා මේ මේ මෑණි තේරුම් ගන්න මේක අසද්දස දානයක් ඒක අසද්දස දානයක් මේ ලෝදාන උපස්ථාන කරපු කට්ටිය මේ දාන දෙන්නේ දැන් උන්වහන්සේ ගියා අද ඉර පායනවා ඒ ඉර දන්නේ ඔයගොල්ලෝ ගණන් ගන්න එපා ඒ ඉර ඉවරයි අපි උඩ ඉතර කරගන්න ඕනේ ඔය නැවනත් ඉතර කරගන්න මේක අසද්දස දාන දාන බලන්න ඉතු කටයුතු කරපේ අද ඉර පායනවා අලුත් ටිකක් එන්නේ ඊට පස්සේ සංස්ථාවට මොනව දැක්කත් උන ලස්සනට අරන් ගියා. නැති උනායි කියලා ඇඬුවේ නැහැ. හිටියයි කියලා ආඩම්බර නැත්තේ. ඒ වගේ මේ කම්මැලිකමට සාදර වෙන්නකෝ පාළුවට සාදර වෙන්නකෝ හුදේකලාවට සාදර වෙන්නකෝ මේ මුස්පීන්තුවට ආශ කරන්නකෝ ඒතර අපි ජීවත් වෙන පිසාචෝ ලෝකේ මේ දැන් ජීවත් වෙන පිසාච ප්‍රේතයෝ අපිට බුදුහාමුදුරුවෝ කියලා කියන්නේ ඔබ මොකද hina නෑ කියන්නේ මොකද්ද මොන පිසාද කියලා? පරදත්ත උප ජීවි පිසාචි අපි. කවුරු හරි දුන්නොත් අම්බලා හොඳයි කියලා. දුන්න නැත්තම් හොඳයි. හොඳයි කියන්නේ මොනවා කරද? ඔයාලා ගියද ප්‍රදේශයට තම්බලා ගාලා ඉන්නවා. පරදත්ත උප ජීවි ප්‍රේතනිකායි. ඉතින් අපිට අම්මලා තාත්තලා කැමති වේද මෙච්චර වටන කුලේක ඉපදිලා අපිච්චර ලසරති විලනික පරදත්ත උප ජීවි ප්‍රේතනිකායට පණ තියෙද්දි පණ තියෙද්දි ගියයි කියන එක. ඒ වගේ අපිට පුළුවන් අපේ දරුවන් කියන අනේ තෝ පරදත්ත ජීව ප්‍රේතෙක් වේ කියලා සුබපතන්න පුළුවන්. බුදුහාමර එහෙමනේ රාහුල කුමාරට කෙරුවේ. ඒකනේ යසෝදරාට කෙරුවේ. කැමති නම් ප්‍රේතනිකයි ඉපදියා. මිනිස් තම්බල දෙන්න දෙයක් කපා. පාත්‍රය අතර ගනින් ඵලයක්. අන්නේ මුස්පීන්තුට අගේ කරපු දාසේ වටණ්ඩ කවුරක්වත් නැහැ. අපි වට්ට මොකෙන් වටන්නේ? අපි කොහොමද පැදුරෙන්නේ ඉන්නේ? ආයෙ වැටෙන්නේ නැහැ. ඒ නිසා මේ මේ පාළුවට මේ තනිකමට මේ හුදේකලාවට මේ පූර්ව නිමිත්ත අගය කරන්න දන්නේ නැත්නම් අපි කාම ලෝකේ. අපි කීකේ ඇතැල්ලා නැහැ. අභිනිෂ්ක්‍මණය කරලා නැහැ. කරුවත් කාය විවේක වශයෙන් විතරයි. චිත්ත විවේක ලැබෙනවා. චිත්ත විවේක කියන්නේ මේ බැරදින තැන පරදින තැන මොකද්දෝ ධර්මයක් වැඩ. වැරදියම් පුතේ වැරදියම් පෙරදියම් පුතේ පෙරදියම් කියන්නේ අනේකයි තියෙන්නේ. අනේ අන්තිමට ගියාම වැරදිල්ල පෙරදිල්ල ලැජ්ජා වෙලා නැහැ විත්තිනවා. වැඩ නැහැ නේ. ඉතින් අපි ආවට ගණන් ගන්නෑ. ඇවිල්ලා අපිව කුප්පන්න පුළුවන් නම් තමයි ආ පෙරේ පුම්බගෙන ඉන්නේ. අපි නෑ අපි ඔය වැරදුනාට කමන්නේ ඒක ජයසිරි මංගලම් කිව්වා ගියා. මොකද ගොජේ වශයෙන් මෙහෙඳ මේ ඒකත්වයේ කියන කාරණා මම මේ මගේ ස්වරූපෙන් කියන්නේ මේකට කියන්නේ සාමාන්‍ය ලක්ෂණේ නැත්තම් පොදු ලක්ෂණ කියලා. හැම වස්තුවකම තියෙන පොදු ලක්ෂණක් වෙනස් වෙන බව. වෙනස් වෙන බව ආනාපානය තුළින් දකින්නට ආනාපානයේ ඇති නැති තත්ත්වයට බහිනවා. ඔක්කොම වේද සද්දත් ඇහෙනවා වේදනක් දැනෙනවා ඉන්න බවක් දන්නවා හැබැයි එකකටවත් නැහැ නිකන් මේ ලෙඩ වෙච්ච සතෙකුට කැම දෙන්න හදනවා යෝකම මුල්ලකටලා ඔය ලෙඩ වෙච්ච බල්ලෝ ඉන්නේ උඹට සමන් එක කලවම් කරලා දෙන්නද මොනවා දුන්න මේ ඒකත් වෙට එනකොට අපි නිකන් ලෙඩ වෙච්ච බල්ලෙක් වගේ ඔය ඉන්නවා ඌ දන්නවා එක දෙයක් කරන්න ඕනේ නොකා හිරපු ධර්මයට මේක සනීප වෙනවා කියලා ඇතට බඩිකක කාපුවාම මේක රත් වෙච්ච ගලක් උඩලා දවස් හතක් ඉන්නවලු බඩගිනි වෙනකම්ම ඉන්නවා. අපි වගේ කැවිල්ලන්න යන්නේ. කැවිල්ලපු ගමන් ওই බඩේ කැවිලි අමාරු වෙනවා. නිසා ඒකත් යාට පස්සේ ඉහන්න හරි. ඒසොට ඇඟ ඒක ඇසිමිලේට් කරගන්න. ඊට පස්සේ ආය බඩගින්න එන එක තමයි ලෙඩ සනීප වෙන තැන. කර්මන්නේ වෙන තැන. ඊට ලෙඩ අසනීප වෙලාවේ පැනඩෝල් ගහලා වැඩට යන්න එපා. මේ මැෂින් එක කැඩෙනවා එතකොට. මේ මැෂින් එක රිවී කෝන වෙලාව. පැනඩෝල් දාලා වැටර ගියාම මොකද වෙන්නේ? අර අමාරුකම තියෙන දාලා ගියාම දුර්වල තනින් කඩලා යනවා. නිසා මේ වගේ කලවම් වෙලා එනකොට ඔක්කොම මේ පාළු ගතියට එනකොට කියන්නේ දැන් ඔන්න විවේක වෙන්න වෙලාව. අරමුණ නැතුව නෙවෙයි. හැබැයි අරමුණ අනිකුත් අරමුණ අතර අවචාවට ලක් වෙලා. තියෙනවා මුළු ඇනිලා. සද්දත් ඇහෙනවා. වේදනක් තියෙනවා. ඉන්න බවක් දන්නවා. පූර්ණ ජීවිතයක් තියෙනවා. <clears throat> එකක්වත් තෝරන්නේ ඕනේ නම් අපි පෙරේද තුන් රාය ධර්ම සාකච්ඡාවේදී සුද්ධ මහත්තයා ඇහුවා. එහෙම වෙනකොට නැවත නැවත ආනපන මෙනෙහි කරනවා. දැකනම් මෙනෙහි කරන්න. නැත්නම් ආනපානෙ වෙන්නේ වේදිකාවේ නිකන් නළුවෙක් විතරයි වෙලා. ප්‍රධාන නළුවා නෙවෙයි. ඔහි ජවනිකාවක් යනවා. සද්දක් තියෙනවා. වේදනක් තියෙනවා. හිතවිලිත් තියෙනවා. ඉන්න බව දාන්න. බලාගෙන ඉන්නවා. එතකොට බලාන හිටියට පොට්ටෙක් වගේ තමයි ඉන්නේ. අන්දෙක් වගේ බලන්න. බලපු දීගෙන මේ අර්ථකථන දෙන්න යන්නෙත් නැහැ. සුබේර සලකන්නෙත් නැහැ. අසුබේර සලකන්නෙත් නැහැ. ඒකට ගොජේ කියන වචනයක් අපි දාගත්තා. ෆ්ලක්ස්. එහෙම නැත්නම් සන්තතිය කියලා බුදුහාමර පාවිච්චි කරනවා. මේ සන්තතියට යනකොට පෞද්ගලික ලක්ෂණ පොදු ලක්ෂණට හැරෙනවා. ආයෙත් පෞද්ගලික ලක්ෂණ ගියොත් රාගය තියෙනවා. මේක විරාගය දැන් තියෙනවා. මේකට හුරු කරනවා. රාගෙ දීපො හිත කුජේ එනකොට ඒක ප්‍රිය කරන තැනක් නැහැනේ. ඒ රාගයේ තිබුණ හිත විරාගයට පුරුදු කරනවා කියන එක ලේසි නෑනේ. රංජනය කරපු හිත විරංජනයට පුරුදු කරනවා කියන එක ලේසි නෑනේ. සම්මදේ බලපු හිත දැන් මේකේ පෙන්නේ වයනේ. Nirodhe පේන්නේ. මේක මහා අවාසනාවන්ත මුස්පේන්තු වගේ තරචනයක්. ඒ නිසා අපි තියෙන පතන හැම දිනාගෙම සරණ. කාටවත් මේකට උත්තර දෙන්න බෑ. බුදුන්සිකන මාව සරණ ඵලයන්. ඔක පුළුවන් තරම් බෝ කරපන්. භාවිත බහුලීගත කරන්න. එතකොට තමයි තේරෙන පටන් ඒ මොහොතේ විතරයි අපි සමස්තය ජීවත් කරවලා තියෙන්නේ. ඒකාංශයක් නෙවෙයිනේ අපි අගය කරන්නේ. ගොජේ සමස්තය අගය කරනවා. සමස්තයට ගත්තාම සමස්තයට ප්‍රේමය උපදවන්න බෑ. මගේ කියාගන්න බෑ. මම සමස්තයේම කොටසක් වෙනවා. ඉතින් ලෝකේ යනවා. අය මම මේක හදන්න ඕනේ මම ලොක්ක වෙන්න ඕනේ මම සැලසුම් හදන්න ඕනේ කියන්නේ. සැලසුම් හදපන් නමුත් ඒ සැලසුම වැරදුණයි කියලා ගණන් ගන්න එපා. පරාජයට ලෑස්තිය. ඉතින් සැලසුම් නොහදා ඉන්නේ. සැලසුම් වැරදුණා කියලා දෙයක් නැහැ. ඉතින් මට මයින් ඉල්ලුවා මං හැදුවා. ඉතින් වැරදුණා ප්‍රශ්නයක් නැහැ. හරිනේ. හොඳයි. ප්‍රශ්නයක් නැහැ. මේ ගොජේ තේරුම් ගන්න බැරුව ඒකට සැලසුම් කරන එක තමයි පරිේෂණ කරනවා කියන්නේ. පරිේෂණ කරන මිනිහා සදා සොත්ති. මේ ගොජේ බාරගත්ත දවසේ මොන පරිේෂණද? කිස්ස පරිේෂණං චරේ. තවත් මම පරිේෂණ කරනවා. ඔක තමයි බාර ගන්න බැරි දෙය. මම දන්නේ මේ කියන දේ එකමද කියලා අපි දෙන්නා. මට වචනේ නෑ ගොජේ කියන එක ඒකත්වයේ කියන එක අත්දකලා තියෙනවද? භාවනාදී අත්දකලා තියෙනවද? නැති වෙන්න බෑ යක්ෂයෝ. තියෙන්න ඕන මිනිස්සෙක් වෙච්චාම තියෙනවා. ඔක ඇදලා ගන්න එළියට. භවනා කරන්නේ පා වෙන තැනට යනකම්. අනේ මෙහෙම කිව්වට තරහ වෙන්න බෑ. මේ මගේ මම හොඳ භාෂාවට එනකොට අර කුප්ප භාෂාවේ හොඳ වචෙන් එනකොට එනවා. ඒ පා වෙනකම් භාවනා කරලා ඒකල එපා වීමක විස්තර කරන්න උත්සාහ කරන එක තමයි ගොජේ කියන්නේ. අපි දැන් භාවනා කරන ඕන වෙනකොට එපා වෙනවනේ. ඒක විනාඩි 20 නේ යන්නේ. එතකොට සාමාන්‍යයෙන් දැන් වැඩ කටයුතු කරලා සාමාන්‍ය දවසේ එනවනේ කම්මැලිකමක් කියන්නේ. ඒත් ඒත් භාවනා එකම තමයි. ඒක එනකොට ඒක දුරු කරන්න විනෝදාංශ කරන්න එපා බීඩි පන්න එපා චුයින්ගම් හපන්න එපා කයිවාරු කෙලින්න එපා SMS අරින්න එපා මේ පැමිණිච්ච එක්කනට මේ ග්‍රීන් ටී එකක් හදලා දෙයක එන්න අපි දෙන පොඩ්ඩක් ඉඳගෙන අපි ග්‍රීන් ටී ටිකක් බොමු දැන් ඔය පාවෙලා තියෙන විවේක කම්මැලි ඕක ඒ මනසේ ඇවිල්ලා බලනවා අපි වට්ටන්න හැම පැත්තෙම ඉතින් මං කියනවා නෑ ඔය එනකන් හිටියේ කියලා ඔයා තමයි මේ බුදුහාමුදුර අපිට දෙන්න හැදී අපි මෙතෙක් කල් ප්‍රතික්ෂේප කරේ ඔයා දැන් අද බනහලා ඉන්නේ බුදුහාමුදුර කියලා තියෙන එන්නේ විකල්පේ තමයි තේ එකක් බොන්න. ඒක ඔක්කොම ඒක ඔක්කොම කාම සංඥා. අපි මේ මේ සත්‍යයට මුණට කෙල ගහනවා කියලා මං කියන්නේ. තත්ත්වයට උණු වතුරක් කරනවා. නොදකින් කියලා කියනවා. ඉතින් සී දේවිට මුණ නොදකින් කියපුවා මෝ දේවිකට එනවනේ. මේ සී දේවිට එන්න දෙන්න. සී දේවිගේ නංගි මෝ දේවි. සී දේවිට එපයි කියපුවා මෝ දේවිකට එන නිසා එපා කරපට එන්න දීපු ගම මෝ දේවි එළියට වෙලා අඬ අඬ ඉන්නවා. නිසා පඬිස්සාංශ කියනවා භාවනාදී දුක ආවනම් සීදේවි කියලා ගෙට කොට ගනින්. පඬිස්සාංශ කියනවා දුකක් ආවනම් එහා පැත්තේ විපස්සනා ඥානයක් තියෙන බව තේරුම් ගනින්. දුක ප්‍රතික්ෂේප කරොත් ඥානෙ නෑ. ওই නීතරකම පසෝ යන්න. අම්මලා කැමති වෙන්නේ නෑනේ ඕකට. උඹත් බනටවත් කියලා දීලා තියෙනවද ඔය කඩුවට? මොකහටරි ඔය ලනුව දීලා තියෙනවද? මම වැඩේ මම මේ ළඟදී ගියාට පස්සේ ෆවුන්ඩේෂන් ඉන්ස්ටිටියුට් එකේ ඉවරච 15ක සැකටි කිලිකලිකව මේ ස්වාමීන් වහන්සේ මේ ඔබ වහන්සේ මේ කියන දේ භාවනා කරලා නෙවෙයි මට හොඳට තේරිලා තියෙනවා. මම අද තමයි ඇහුවේ. මම කව දීපංජකෝ කාටද ඔය කුඩුමුල විකුණපක් කියලා. ඒක හිත හොල්මන්. මම කව මේ ඇවිදින්නේ කොහෙද මම මේ මම මේ මම කාපු කුඩුමුල විකුණා ගන්නද? මම ඒක නෙවෙයි කියන්නේ. මම කව උඹ කියන එක තමයි මම මේ කියන්නේ. ඔබට තේරිච්ච දේ පුළුවන් නම් දීපං යක්ෂණේ කාට හරි කිනු මම ගුරුවරයෙකුත් නෙවෙයි භාවනා කරලත් නැහැ. මට මේක තේරෙනවලු. මම කව ඕක කොහොම හරි කරලා. කාට හරි දීපං මැරෙන්න ඉස්සලා. කුඩු මුලක් විකුණපන්. මේතනදී මෙතන එක වේලක් කාපු එකට මොකද වෙන්නේ කියලා බලන්න. මේ Nissan වැලිය එක දාන වේලක් කාපු එක. සදා සොත්ති. කොහේ හිටියත් මේක තමයි බලන්නේ. මොකද මේ අපි කුඩු ටිකක් දාලා දෙන්නේ. දෙනකොට දාලා දෙනවා. ඒ නිසා අපි දන්නවා ෂුවර් කුඩු බිස්නස් එක වටන්න බෑ. ওই රාජ්‍යයේ තියා මොකා නැටුවත් මොකද හැම රාජ්‍ය නායකයෙක්ම කුඩුකාරයෙක්. උන්වන්දේ තමයි විශ්වාසයකදී රාජ්‍ය නායකව කුඩුකාරු කරනකොට පොලිස්පති කුඩු කරනකොට කොහොම මේ පොලිසිය විශ්වාසයක මෙන්නදී පොලිස්පති හම්බෙන්න කියලා ඒක මිනිස්සෙක් ඇවිල්ලා කියනවා අපි ස්වාමීන් වහන්සේ කැමැත්ත අල්ලන කුඩු බිස්නස් එක නතර කරමු කියලා මම කෝ කුඩු බිස්නස් නතර කරන්න මොකද්ද ප්‍රතිපත්තිය කුඩුකාරය ද්විකුණ මිනිස් පොඩ්ඩක් නතර කරලා සමාජයේ ඇති වෙන ආතතිය බලන්න මම කෝ පිස්සු යකෝ කුඩු බිස්නස් කරන්නේ තෝ වගේ උ ඔය සැලසුම් හදන්නේ බෝය කරන්න ඇති ගොඩ පුසුවක් ඔය කරන්න හදන්නේ. අරුට කරකොලත ඇටේ හිතා ගන්න බෑ. මං කිය මම පිටරට ගෙන්දලා ආවේ මයි ළඟ හොඳට සිස්ටම් මං කො සම්පූර්ණ පටලවාගෙන තියෙනවා. කුඩු විශ්ලේෂණ කරන්න බෑ. ලෝකේ ඉදා ඉඳලා අද දක්වාම මිනිස්සු මදේ ඉන්නේ. ප්‍රමාදේ නෙවෙයි. මදේට ප්‍රමාදයට හේතු වෙන මේ මේ මත්පැන් කියලානේ කියන්නේ. මිනිස්සු ඉන්නේ මදේනේ. ප්‍රමාදේනේ. කාටද කීත හැකිනේ මේ ලෝකේ ඔක්කොම මදේ ප්‍රමාදේ ඉන්නකොට කුඩු වලින් එන මදේ විතර කයින් කරන්න පුළුවන්. ඒක නැත්තම් ගෑනු පිළිබඳ මදයක් තියෙනවා, සූදුව පිළිබඳ මදයක් තියෙනවා, බොරු කීම් පිළිබඳ මදයක් තියෙනවා. ඕක ස්වභාවික. හොල්මන්නේ නෑ. ඔබ දවද්දයා හිටහංක මොකද වෙන්නේ කියලා බලන්න. ඒ නිසා මේ මේ කම්මැලිකමට මේ විසි කරපු දේ ඒක අගේ කරන්න පටන් ගත්තා නම් මේ දරතේට පරිලාහයට ප්‍රමෝද කරන්න කියනවා. කොලියනා කියනවා try to see මේ සතුට වෙන්න හේතුවක් හොයපෑ හැම වෙලාවෙම. කම්මැලිකම එනකොට ජොලි. මේ කම්මැලිකම ඊටදී ඔය දපලා ඉන්නවා. ආසදියා බලනවා දපාගෙන ඉන්නවා. ටික වෙලා බලන්න මොකද වෙන්නේ කියලා කම්මැලිකම කොහෙන් ගියාද නැහැ. ඒ නැති කරන්න ගියොත් එලවෙලව එනවා. කම්මැලිකම ආවට පස්සේ ඔක්කොම ගන්න කරන්න දෙයක් නැහැ. සෝරි. මට බෑ. මං යනවා දපන්න. කියන්න පුළුවන් නේ අපිට. අපි එතෙන් නෙවෙයි කම්මහන්සි වෙලා නැතිනේ. නිකන් ඉඳලා මේ ඕ ටයිම් දාලා ගිහිල්ලා යාකන්ෂන් කාමරේ බුදිනා නෙවෙයිනේ. අපේ යාළුවෝ කිව්ටේ ඔගේ වැඩේම ඕ ටයිම් දාන්න. සාලි ගිහලා කාමරේ පුදිය ගන්නවා රෑ. ඉතින් මුළු රෑටම උඩ පඩි හම්බෙනවා. ඊතර ගියාම අඳුරෝ කනවා. එයා කන්ඩිෂන් නැහැ. ඒ නිසා එයා කන්ඩිෂන් කාමරේ ගිහලා ඕ ටයිම් දාලා පුදිනවා. අපි එහෙම කරන්නේ නැහැ. අපිට බැරි දායිතියක් නැද්ද අපිට විවේක වෙන්නේ? පන්සිංශි 10 12 වෙනකොට මට ඔක්කොම ඇවිදලා ඇවිදලා ඔක්කොම කාමරේ බෝඩ් එකක් එල්ලනවා. කෙත්ත අනායුනේ පාදී. සුළු විවේකයක් සඳහා විවේක ගන්නවා. කවුරුත් යන්නේ නැහැ. මොකද දව පුරාම මනසේ වැඩනේ. හරිද මේ මේ ස්වාමීන් ඉන්න කාලේ 15 කුටියේ සුළු ආබාධයකේ හමු වීමට නොහැක කියලා බෝඩ් එකක්. ඒක හැමදම තියෙනවා හැබැයි. 15 කුටියට යන පාර තියෙනවා. සුළු අසනීපයකේ හමු වේ නොහැක. ඉතින් මනුස්සයා ඉතින් පොඩ්ඩ යනවා තා බෝඩ් එකේ තනිකුණා පස්සේ එන්නම් කියලා. හැමදාම බෝඩ් එකේ තියෙනවා. ඒ නිසා අපි අසනීපේ පාවිච්චි කරනවා, කම්මැලිකම පාවිච්චි කරනවා, නීරසකම පාවිච්චි කරනවා, පාවිච්චි කරන ඒක තමයි ඇත්තටම අපිට විවේකෙ දෙන දේ. අනික හැම වෙලාවෙම කඹරනවනේ. කාගේ හරි බිස්නස් එකක් නේ කරන්නේ. හොඳට ඉතලා බලහම මැටි අදින කෙනෙක් වගේ මරණ මොහොතේ මොකද්ද මේ අර මොහොත විතරම ඒකත් පැන්ඩෝල් ගහලා වැඩ කරනවනේ. චි. ඊළඟ හොඳට අතපය දිගාලා දෙඩ විවේක වෙන්න දෙන්න. එතකොට ඇඟ ඉමුනිටි එක හදා ගන්නවා. නැත්තම් මේ ලෝකෙ මේ මේ වේදනා නාශක ඒ වගේම පැනඩෝල්, පැරඩීන්, පැනඩීන්, බ්‍රූෆන් මොන තවත් තියෙනවා විනාශම කරනවා මිනිස්සයා. කිසිම දුකක් විඳින්න කැමති නැහැ. ඒක අයින් කරලා මිනිස්සු වැඩට දාන්න. ඉතින් අර දුර්වලච්ච අන්තේ කඩලම යනකම් හොයන්න බෑ. එලා විවේක වෙන්න. ඒක තමයි ධර්ම විවේකය කියලා කියන්නේ. පැවිද්දටත් ඒක තියෙනෝනේ. භාවනා කරන එකක් තියෙනවා. යා කියන්නේ ඉතින් මොන කරන්න මට බෑ. කිසිම බේතකොත් එපා, දොස්තරලත් එපා, කවුරුත් එපා. මට දපන් ඉඩ අරපන්. ඉතින් බලලා බලන්න පරියංගයට ගිහලා බලනවා ඕකනේ කරන්නේ අපි. වරින් වරින් වරින් කියන නිදිමතට. වරින් වරින් වරින් කියන කම්මැලිකමට. වරින් වරින් වරින් කියන නීරසකමට. ඔය බලාගෙන ඉන්නවා. නැගිටිලා පස්සේ ෆුල් ෆ්‍රෙෂ්. බයින් අපිට ඌව පොතේ නැහැ කියලා. පොත් ඉගෙන ගන්න කට්ටියට ඕක හම්බ වෙන්නේ නැහැ. මට පුදුමයි. පණ්ඩිත සාන්තික හදිරි කියනවා ඥානාරාම ස්වාමීන් ඔය ලස්සන පණිවිඩේ උන්වහන්සේගේ ප්‍රතිපත්තිගරුක ඒ ක්‍රමයේ හරහා උගන්වපු හැටි. හරීම කලාත්මක ක්‍රමයට ඉගන්නේ. ඔය පොතක් කියවලා බලන්න උන්වහන්සේ කොච්චර ලස්සන මේක බබාට නිකන් පබඩන් ටිකක් කව කව බත් කවනවා වගේ ලස්සනට කියලා දීලා තිනවා. මේ රැඩිකල් වෙයල්ලා ඔය සම්ප්‍රදාන කුල ක්‍රමයට යන්න එපා. කරනවා නම් ඕන කෙනෙකුට වයසට ගියයි කියලා පව් කෙරුවයි කියලා ප්‍රශ්න නැහැ කරන්න පුළුවන්. නිසා මේ ගොජේට ප්‍රිය කරනවා කියලා කියන්නේ සම්තති ලක්ෂණය. ඒක තියෙනවා අපි පරිව මම පරිවර්තන කරා ඒ පණිසාංශික පොත ඉංග්‍රීසි එක පේවින්ද වේ කියන එක යෝගාවචර උපදේශනය කියලා පොතක්. ඒක පෙන්නනවා ඒ පාවීම එනකොට පරිපහණ ඉස්සරහට යන්න හදන. ඊගා මට්ටට මෝරන්න හදන. උකට සතුටු වුණොත් ඔබ පරමාර්ථ ධර්ම පැත්තට යනවා. නැත්තම් ආපහු වැටෙන්නේ කබලෙන් ලිපටට. වෙන පැය භාගයක් කරන් තියෙන ඇති නේද දැන්නේ. එහෙනම් අපි මෙතනින් අපේ දේශනා ශ්‍රවණ සචිවාරය સમાપ્ત කරමින් සම්ප්‍රදාන කුල ඊතාවතා ජාති ගාථා සජ්ජහනා කිරීමේ අපේ වැඩසටහන නිමාව සටහන් කරමු. ඊතාවතා චංගම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බී දීවා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා ඊතාවතා චංගම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බ සම්පatti සිද්ධියා එත්තාවතා ච කම්මේහි සම්පතම් පුඤ්ඤ සම්පතං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා ආකාසට්ටා ච බුම්මට්ටා දීවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං ආකාසට්ටා ච බුම්මට්ටා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං බුම්මත්තා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරං ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඥාතිනං හෝතු සුඛිතා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිපානපත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිපානපත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව යාව නිබ්බානපත්ත්‍ය සාදු සාදු සාදු